අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පුරුදු පරිදි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ආර්දනා කරමු අපේ විජය මහත්මයාට ටිකිට ප්‍රශ්න එකකින් එක සභාගත කරන විදිය Thank you. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ලිඛිත ප්‍රශ්නය අද ලිඛිත ප්‍රශ්න භාවනාවට අදාළ ප්‍රශ්න හයක් ලැබිලා තියෙනවා ධර්මදේශනය පිළිබඳ එක ප්‍රශ්නයක් තියෙනවා පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආස්වාස ප්‍රාස්වාස කිරීමත් නිරි ආස්වාස කිරීමත් ප්‍රාස්වාස කිරීමත් නිරීක්ෂණය කෙලෙමි මෙසේ ආස්වාස කිරීමේදී නාස්පුඩු තුලින් යමක් ඇතුල් වෙනවා යම් වෙලාකට පසු ඒ ඇතුල් වීම නවතිනවා ලෙස නිරීක්ෂණය කෙලෙමි මෙසේ ඇතුළු දේ යලි මොහොතකින් පිටවෙනවා මම මෙනෙහි කළෙමි. මෙසේ මෙනෙහි කිරීම අවස්ථා පහකට පසු මගේ දණහිස් දෙකේ වේදනා ඇති බව දැනින. එවිට සිත වේදනාව දෙසට යොමු විය. එවිටම මගේ ශරීරයේ වෙනත් වේදනාවන් ගැන අවධානය යොමු විය. වරහන් ඇතුලේ කොන්ද වළලු කර. එවිට මම නැවත මූල කර්මස්ථානයේ සිත යොමු කෙලෙමි. ආශ්වාස ප්‍රාශ්වාස වාර දෙක තුනකට පසු සිත විසිරීමට පටන් ගත්තේය. නැවත මම සිත මූල කර්මස්ථානයේ වෙත යොමු කළෙමි. එවිට යලිත ආස්වාස් ප්‍රාස්වාස දෙක තුනකට පසු ශරීරයේ වේදනා ප්‍රකට විය. මෙවර වේදනාව දරාගත නොහැකියයි සිතුනි. එවරම වීරිය හීන වී ඇති බවද දැනුනි. සිත විසිරී යෑමට පටන් ගත්තේය. මම මගේ ඉරියව් මේ මොහොතේදී වෙනස් කළෙමි. එවිට ශාරීරික වේදනාව පහව ගිය බැවින් නැවතත් ආස්වාස් ප්‍රාස්වාස වාර 5-10ක් බැලීමට හැකි විය. එනමුදු යලිත් පෙරසීම විස්තර කළ ආකාරයට කටයුතු සිදු වුණේ ප්‍රශ්නය මම නිරීක්ෂණය කළ දෙයක් නම් සිත විසිරීමට වඩා මගේ ශාරීරික වේදනා නිසා ආස්වාස ප්‍රාස්වාසය නිරීක්ෂණය කළ නොහැකි බවයි. මම වීරියගෙන හැකි සෑම මම දන්නා පරිදි ක්‍රමයකටම ඉඳගෙන බැලුවෙමි. කුටුවල, කුෂන්වල ආදී ලෙස. එනමුදු සෑම ඉරියව්වකදීම ශාරීරික වේදනා නිසා සිත විසිරී යෑමට පටන් ගනී. වීරියද යම්තාක් දුරට හීන වී ඇති බව දැනේ. සක්මන් භාවනාව මට ඉතා හොඳින් ගෙන යා හැක. ඔබ වහන්සේගේ උපදෙස් ඉතාගේ කොට සලකමි. ඒකේ පරියංක භාවනාවේ ආස්වාස් ප්‍රස්වාස ගැන කතා කරන වෙලාවේදී ඒ පළවෙනිම මතක් කරන්න උඟ දිනෙක මේ ආස්වාස ප්‍රාස්වාස කියලා කියන වචන වැරදි ආස්වාස ප්‍රස්වාස දෙවෙනි ප්‍රයන්නේ දීර්ඝ නැහැ ඒක හුඟක් වෙලාට ලියලා තියෙන ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. කෙසේ නමුත් මේ ලිපියේ තියෙන තුම්පලක හිත පිට ගියාට පස්සේ නැවත මං ආස්වාද ප්‍රසවාසයට ගත්තයි කියලා. ඒ තුම් පොලේදිම දෙන්න පුළුවන් නම් පුංචි තොරතුරු ටිකක් වේදනාවට හිත පිට යනවා හිත විසිරී යනවා ගියාට පස්සේ නැවත තමන් තමන්ගේ මූල කර්මත්තාන්ට හිත ගන්නවා ඒ ගන්න වෙලාවේදී නැවත Taman හිත ගත්තට පස්සේ මූල කර්මස්ථානවලට කී කරුව හිත යොදාන්න පුළුවන් වුණාද? නැත්නම් මූල කර්මස්ථානයේට නැවත හිත මෙහෙවීම යෙදවීම කරදර කාර්යයක් වුණාද? ගිහිල්ලා බලනකොට මූල කර්මස්ථානේ ඇවිසිලා කලබල වෙලාද තිබුණේ? නැත්නම් ගියාට පස්සේ අර පුරුදු විදියට සාමාන්‍ය විදිහට මූල කර්මස්ථාන සම්බන්ධ වෙන්න පුළුවන් වුණාද කියන කාරණාවට විස්තර කියනවා නම් විස්තර කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වගේම කැමැත්තක් තියෙනවා නම් සභාවට තොරතුරු දෙන්න හරිය වැදගත් තොරතුරු ටිකක් එකතු කරගන්න පුළුවන්. මොකද මේක හුඟක් අර හිත පිට යනවා කියන චෝදනාව තියෙන අයට විශාල තොරතුරු ගයක් ගැබ්බෙලා තියෙන ලිපියක්. ඒ ලියපු එකනා කැමැතිද මේ පිටිගුඩුවට නගින්නේ? දැන් ලයිබ්‍රරි වල කරපු ලිපියක් දැන් මම ඒක පාවලා මට දැන් ඒක වේදනා වේදනා කියන්නේ එන එක වුණත් දැන් මම ඒ කියන්නේ දැන් මට ඒක ඉච්චරම ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම ඉතුරු ගිය දවස් දෙකේ භාවනා වට ඉඳගත්තර පස්සේ සහ අන්තිමට මට බංකුවක් එහෙම හම්බුණා. ඉතින් දැන් ඒක ඉච්චරම ප්‍රශ්නයක් නෙමෙයි වුණාට ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ මගේ හිත එහෙම විසිරී ගියාට පස්සේ නැවතත් ඒකට යොමු වෙනවා සමහර වෙලාවට දිගටම තියාගෙන යන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසෙට සමහර අවස්ථාවල ආයිත් මේ වේදනාව වෙනවා හුඟක් වෙලා ඉඳගෙන හිටපු ඉඳා ආයිත් විසිරී යනවා එතකොට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න උත්සාහ කරපු ගැන ස්තුති වෙනවා නමුත් තමයි ප්‍රශ්න නැවත වරණගනවා කොච්චර දක්ෂ යෝගාවචරයට උනත් නැත්නම් මේ ලිපිලිල තියෙන විදිහට උනත් හිත පිට යන එක ස්වභාවිකයි. ඒක කිසිතේත්ම මනුස්සකමෙන් අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. පිට ගියාට පස්සේ නැවත ගත යුත්තේ ආනාපානට කියලා දන්නවනම් මේ මනසට යෝගාවචරය කියයි. එයා දන්න මෙතන නිර්වුල් බිම, මෙතන නිර්මල තැන, මෙතන ക്ഷേම භූමිය. අර ගිය තැන පාලනයක් නැහැ. ඒ නිසා නැවත ගත්ත වැඩේ සාර්ථක වෙච්ච වෙලාවේ කරදරයක් නැතුව අරමුණට හිත නංවා ගන්න පුළුවන් වුණාද? එතකොට අරමුණ කීකරුව ඉන්නවද? නැත්නම් එතකොට අරමුණ ඇවිසිලා සතිය පිටව ගන්න අමාරුද කියන එකයි මගේ ප්‍රශ්නේ. සතිය පිටවන්න පුළුවන් සමහර අවස්ථාවලදී සමහර අවස්ථාවලදී අමාරුයි සම්හංශ. අමාරු කියලා කියන්නේ ආනාපානට හිත දාන්න බෑ. පුළුවන් ආනාපානට හිත තිබ්බර ස්වාමීන් වහන්සේ ටික වෙලාවකින් ආයෙත් ශාරීරික නෑ නෑ ඒකනේ මම කියන්නේ ප්‍රශ්න තේරුම් ගන්න නැහැ කියලා මම ගිහි ටික වෙලාවකින් කතා කරන්නේ. මම අහන්නේ එක ඉවෙන්ට් එකයි පිට ගියාන් පස්සේ නැවත අරමුණට ගන්න ඕන බව දන්නවා. ඒක නෝගාවතරගේ තියෙන ලකෝම දක්ෂකමක්. ඒක කරලත් තියෙනවා. කෙරුවට පස්සේ හිත අනපොරට යනවද නැද්ද? එච්චර ඊට පස්සේ යන කියව නෙමෙයි මේ කතා කරන්නේ. ආනාපානට යනවා. ඉතින් ආරම්භයෙන් යනව නම් මම දැන් ආහනපානට ගන්න ඕන කියන හිතවිල්ල හිතලා ගත් එකක්ද ඉබේ ආපෙක? හිතලා ගත්තේ සම්පූර්ණ. හිත පිට ගියා නම් අපිට හිතන්න බෑ. හිත පිට ගිහලා නන්නත්තරුණා නම් මට කියන්න පුළුවන් ද වෙන හරිතන්න ඵලයන් කියලා ඒ හිතට අවධානය කරන්න බෑනේ. ඒක නිසා ඔතන එකක් හිත පිට ගිහිල්ලා නැහැ. තාම තියෙන්නේ කය ඇතුලේ හිත. එක දෙක ඒක බොහෝ විට මෙතෙක්කල් භාවනා කරපු නිසා අපිට ඇතිවෙච්ච බයලජ්‍ය දෙක. මම දැන් නරක තැනක ඉන්නේ හරිතන්ට යන්න ඕනේ කියලා. ඒක මට අයිති එකක් නෙවෙයි. ඒ මෙතෙක්කල් කරලා අපිට ඇතිවෙච්ච හිතේ ඇතිවෙච්ච මේ පවට බය සහ ලැජ්ජාව. ඒක නිසා ඇහුවහම පස්සේ යෝගාචර හුඟක් වෙලාට කියනවා මම හිතලා ගත්තයි කියලා. හිතලා ගන්න පුළුවන් නම් අපි හිත පිට ගියා කියන්නේ බෑනේ. හිත පිට ගියා නම් පාලනයක් නැහැ. පහලක් නැත්නම් ආපහු ඕන දන්න ඵලයන් කියලා කියන්න බෑ. ඒ නිසා මෙතන කාරණා දෙකක් ඉගෙන ගන්න ඕනේ. භාවනා කරනකොට හිත පිළිෙනවා, සද්ද එනවා, වේදන එනවා. හිත අපි ළම දැන්න පාවිච්චි කරන විසිරි ගියයි කියලා. විසිරි ගියාට පස්සේ කොයි වෙලාවක හරි යෝගාවචරයට තේරුණා නම් මම දැන් ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි. අනාථ අසරණ තැනක. මට සනාත සරණ තැනක් තියෙනවා. මට ගෝචර භූමියට මම හිතන්නේ යන්න ඕන කියන අරසාව විතරයි අපිට ධර්මෙන් තියෙන්නේ. ඕක තමයි ධර්ම රසාව කියන්නේ. ඒක අපිට හිතට ඉබේන එකක්ද? එහෙනම් හිතට අපි තසංකාරිකව සවිඥානිකව සචේතනිකව දාන එකක්ද කියලා බැලුවොත් ඒක තේරෙන්න පටන් අරගනි ඒක ඉබේන එකක්. මම දන්නේ මම එහෙම කියන එක හොඳ නෑ මම කියන පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ දේ තියෙනවා නම් මම ඉන්නේ වැරදි තැනක මම වැරදි තැනක ඉන්න බව දාන්නෝ මේ normal sense එක ගන්න 6 sensor එක දන්නේ දැන් ඇහ කන දිවනාසය කයමන නෙවෙයි වෙන සෙන්ස් එකකට වැටෙනවා something wrong somewhere කියලා. වැටුණාට පස්සේ ආයුධ තැනක් දන්නවා. ඔය තමයි බුද්ධ සරණ කියලා කියන්නේ. තමයි ධර්ම සරණ කියන්නේ. මේ එන මේ හිතවිල්ල මම ඉන්නේ වැරදි තැනකය. මට හරි තැනක් තියෙනවායි කියන මේ හිතවිල්ල අපි මෙතෙක්කල් භාවනා කරපු කරලා අත්තරදි හරහා ඇතිවෙච්ච ගැඹැයිය. එච්චරයි අපිට හම්බෙලා තියෙන ලොකුම දෑවැද්ද. ওই මොන සද්ධාවත් මොන දානෙවත් මොන විනක්වත් වැඩක් නැහැ ඒකට. ඒකට භාවනා කරලා කරලා කරලා හිත පිට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දවසක හිතට එන්න ඕනේ දැන් නම් ඉන්න තැන හරි නැහැ. මේක නෙමෙයි සතිය කියන්නේ මෙන්න මෙතනයි සතිය කියන්නේ ඒක එතෙන්ට යන්න ඕන කියලා. අන්න ඒක අගය කරන දවස ආවට පස්සේ තමයි මම කියන්නේ මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. මගේ හිතේ දැන් ගතියක් තියෙනවා මං ඉන්නේ රෝන් තැනක. මට හොඳ තැන දන්නවා මම. මම හදාගත්ත අප්පගේ බිම තාත්තයි ගෝචර භූමිය පිය උරුමේ දාන්නවා මට තියෙන මෙතන මෙතන යන්නේ ඉතින් ඊට පස්සේ පැහැදිලිව දෙන්න පුළුවන් සහතිකයක්. මෙතෙන්ට යන ගමන කිසිම බාධාවක් නැහැ. කාටවත්ම නැහැ. ඒ තරම්ම මේ සති චිත්තක්ෂණය බලවත්. ඒ නිසා මේක භාවනා ටිකක් කරන එකනට පුළුවන් විශේෂයෙන්ම හිත පිට යනවා කියලා චෝදනා කරන එකනට. පිට යන්න හරිනකො. ගියාට පස්සේ කොත්තනකදී හරි මතක් කරන්න පිට ගියයි කියලා. අන්නේ මතක් වීම හිතලා කරන එකක්ද? ඉබේ වෙන එකක්ද කියලා. ඉබේ වෙන එකක් නම් අම්මා අප්පා දීප එකක් නෙවෙයි පොතෙන් පතෙන් ගත් එකක් නෙවෙයි පිනකින් ගත් එකක් නෙවෙයි භාවනා කරලම ට්‍රයල් ඇන් එරර් එකෙන්ම ගත් එකක් නෙවෙයි. ඕක තමයි බුදුසසුන කියන්නේ මට උඹලට දෙන්න බෑ ඒක උඹලා කරගන්න ඕනේ. කරපු ගමන් රබර් පටියක් ඇදලා අතෑරිය වගේ ටක් ගාලා යන්නේ සතියට. ගියාට පස්සේ ගිය ගමන් ටක් ගාලා ෆිට වෙනවා පරණ අරමුණත් එක්ක. ඒ ටික අපිට හම්බෙන එඩවුමට් එකක්. ඒක අපිට හම්බෙන gift එකක්. ඊට පස්සේ ආය යනවා. කමන්නේ නැහැ. ගියාට එයාට ඒක තැනකදී මතක් වෙනවා something wrong somewhere. ඉතින් ඒක නිසා ඒක පෙන්නලා දෙන්න බුදුරජාණන්සේගේ සූත්‍රයක් තියෙනවා ඉතිවෘත්තක පාළිය දුක නිපාතේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මා විසින් මිසි අසන්නදී කියලා වුත්තං හේතම් භගවා කියන එකයි ඒකේ ඉතිවෘත්තක පාළිය පටන් අරගන්නේ. ද්වේ මේ තථාගතස්ස භගවතෝ අරහා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡයතෝ පස්සත අයම් පටම ධම්ම දේශනා අච්ඡං අච්ඡයතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අත අයන් ဒ ුතිය ධම්ම දේශනා කිය. අපේ සරුවච්චන් වහන්සේගේ ඉගැන්වීම දෙතෑවරයි. එක තමයි වැරද්දේදී වැරද්ද බව දකුව. කනගාටු වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. වැරද්ද වැරද්ද වශයෙන් දකුව. අච්ඡං අච්ඡේතෝ පස්සත අත්තරද්ද අත්තරද්ද වශයෙන් දකුව. ඊට පස්සේ තමයි බෙහෙත් හොයන්නේ. මේක දකින්නත් ඉස්සලා බෙහෙත් හොයන්න කියලා තමයි අපි මේ දවස් පුරා කක්ක කරගන්නේ. අනිත් එක වැරද්ද දැකීම වැරද්දක් කියලා අපි හිතාගෙන ඒ තමයි සදාචාරවාදියාගේ තියෙන බෝ වෙන ලෙඩේ. යාර තින්න මේ කසහා වගේ ලෙඩක්. වැරද්දක් පෙන්වන්න බෑ. බුදුරජාණන් කියන වැරද්ද වැරද්ද වශයෙන් දකින්න නැතුව බුද්ධ ආගම් කාර්යයක් වෙන්න බෑ කියලා. බුදුහාමගේ ධර්මය අනුගමනය කරන්න බෑ. වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක තමයි අපිට තියෙන ලොකුම ලාභේ සීළු වැඩ බහතබලා. වැරදි වෙන්න ආරිනවා. මෙලා බලන කොයි පැත්තටද වැරදි යන්නේ. ඒ ඔක්කොම accounts තියාගන්න. මෙන්න මම කියන්නේ මෙයා තමයි. ඒක නිසා පළවෙනි එක අච්චං අච්චතෝ පස්සද. ඒක තමයි මෙඩිකල් සයන්ස් එකේ තියෙන ඩයග්නොසිස් කියලා කියන්නේ. ඩයග්නොස් කරන්න ඉස්සෙල් ප්‍රෙස්ක්‍රිප්ෂන් ලිවුවා නම් ඒක හොර වෙදෙක්. ෂුවර් හොර සහතිකයක් තියෙනවා. ඩයග්නොසිස් දැනගන්න ගොඩක් වෙලා ගත්තනම් වෙදෙක් නෙවෙයි ස්පෙෂලිස්ට් කෙනෙක් කියලා. එයා කරන්නේ ඩයග්නොසිස් විතරයි බෙහෙත් කියන්නේ නැහැ. ස්පෙෂලිස්ට් කෙනෙක් බෙහෙත් බලාපොරොත්තු වෙන්න එපා. එයා ඩයග්නොස් කරනවා ඩයග්නොස් කරලා MBBS කාර්යයට කියනවා ඔකට අදාළ බෙහෙත් දීපන් කියලා. දැන් ওই ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක නිසා ස්පෙෂලිස්ට්ලා බෙහෙත් ලියනවා දැන්. ඒ වෙන කතාවක් ඒ. නමුත් ස්පෙෂලිස්ට් ඉන්නේ ඩයග්නයිස් කරන්න. මේ නිසා බුදුජානක අපට දෙනවා ලෙඩිය උඹ කියලා දෙදිට උත්සන්න වෙන්න දීපන්. දීලා රෝග නිర్ణයක් කරපන්. ඒකට මට එන්න බෑ. හැබැයි රෝග නිర్ణයමයි උත්තරේ. ඒක අයින්ස්ටයින් කිව්වා. ගාන අඳුන ගැනීමමයි ගානේ උත්තරේ. ගණන් හදන එක දන්නවා. ගාන අඳුනගත්තා නම් උත්තරේ කියන එක මොකද්ද? ගානේ අඳුනා ගන්න නැතුව මොන ප්‍රමේයයේදුවත් මොන සමීකරණයේදුවත් කවදාකවත් උත්තරයකට එන්නේ නැහැ. එයා තමයි ගිය සතවර සිටපු ලොකම ගණිතඥයා. බුදුරජාණන් වහන්සේ කිව්වේ වැරද්ද වැරද්ද වශයෙන් දකු. අපිට කරප්පන් එනවනේ. මට මේ ආනපන ඉන්න ඕනේ හිත පිට ගියා කියලා ඉතින් නටනවා. ඉතින් හිත පිට ගියා කියලා දන්නේ සතිය තියෙන නිසානේ. ඒ වගේ මේ විනෝඩ නැවත ආනපනට යන්න ඕන කියලා දන්නේ බයලජ්ජ නිසානේ තියෝ දෙක තියෙනවානේ. කලබල වෙන්නේ නැතුව නැත්තම් ඒකට කම්ප වෙන්නේ නැති ගතිය තමයි ওই කියන ප්‍රපංච කරන්නේ. එහෙම නැත්නම් නොසලෙන මනස එහෙම නැත්නම් අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ ටික ඇත්තටම manussත්වයේ වශයෙන් අපිට පැකට් එකේ හම්බෙලා තියෙන එක. මේක මේක පුළුවන් හයිය ඇති තියෙන ලයි කරලා කරලා කරලා කරලා පෙන්නලා දෙන්න ඕනේ මේක කාගෙනවත් ණයට ගන්න බෑ. පොතපතකින් ගන්න බෑ. වෙන ශිල්පකින් මේකට උදව් නැහැ. මේ වැරදි ටික කරපම් පුළුවන් වෙලාවේ. ඒ නිසා මේ ටික වෙන්න අරපම්. ඊළඟ ඔබ කියන්නේ කවුද කියලා බලපම්. බලලා ඒක ඒක හොඳට දැකලා කරත්තම් එන්නේ නැතුව වමනෙට යන්නේ නැතුව බලන්න පුළුවන් නම් එතනම තියෙනවා ඊගාට කරන්න ඕන දේ. අපි දැන් මේ මේ මේ අධ්‍යාපනයේ උගන්වන්නේ කුණු හරපයක් මේ කරන්න ඕන දේ උගන්වනවා. තමන්ගේ වැරද්ද බාර ගන්න වැරද්ද දැනගන්න ඩයග්නොයිස් කරන්න බැත්ත නැහැ. ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා. දොස්තරලා ඉන්නවා, ලෝයර්ස්ලා ඉන්නවා, ඉන්ෂුරන්ස් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා. උන් වවාගෙන කරනවා. රෝග නිర్ణය මෙතන අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේක තුම්පලක ලියලා තියෙනවා. පළවෙනි වෙලාවේ මට හිත පිට ගියා. වේදනාව නිසා හිත පිට ගියා. ඊට පස්සේ මම ආනපානට ගත්තා. කාට හරි මම මේ දෙවෙනි සැරේට කියන්නේ මේ රිට්‍රීට් එකේදී කාට හරි කොතනකදී හරි හිත පිට ගිය තැන ඉඳලා Tamange අරමුණට ආපු පාර කියන්න පුළුවන් නම් ඒ මනසට ආය කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ඒ කවුරුවක් කියන්නේත් නැහැ, දන්නේත් නැහැ. ඉක්මනට කමට අහර ගෙනත් දාගෙන කෑ ගහනවා මිසක් මේ වැරදුනේ මෙතන මට තිබුණ වේදනාවක් මම වේදනාව මෙතෙන්ට යනට පස්සේ මට හිතුණා වේදනාව හරහෝ වේදනාවක් නැති වුන නිසා හෝ මම ආනපනට ආවා ඒ ආපු ගමනේ back way back home කියලා මේකට කියන්නේ coming back home ඒ විස්තර කියන්න පුළුවන් නම් ගෙදෙට්ට එනකොට ගෙදර කිසිම කරදරයක් නැහැ නෑ දයන් මා හැරගිය දවසේ මිතුරන් මම අතහැර දැසි ඔබේ දොරේ පැලේ නැත දොරගුළු වැහුනේ. පියාණනේ මා සසර උපන්නොත් අගාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. ඒ gedර ආනාපාන කල්දාවත් දොර වෙහිලා නැහැ. වහන්නත් එපයි කසප්පුරුසයි වෙහින්නේ නැහැ. බුදුසසුන අපිට දීලා තියෙන මොන කරදරයක් තිබ්බත් ඒ කරදරේ දැනගත්තට පස්සේ කරදරේ තියේදී හෝ කරදරේ ඉවර වෙලා හෝ කරදරේ අතරින් හෝ ආනාපාන බැලුවොත් ඒක තියෙනවා. ඒක නිසා අපි ආනාපානෙට මූණට කියලා ගැහුවට අපි ආනාපානෙට උණු වතුර වැක්කිරුවට ආනාපානේ කවදාවත් අපිට මූණට කියලා ගන්නෑ. අපිට උණු වතුරක් කරන්නේ නෑ. ඒකේ අනිත් පැත්ත පෙන්ලා දෙනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේ Power of Mindfulness කියන පොතේ අපි කොච්චර සතියට කරදර කරත් සතිය කව කවදාකවත් අපට කරදරයක් කරන්නේ අපි එයාගේ සරණ ගිය ගමන් පූර්ණ සේවය දෙනවා. හරියට මේ GPS එකක්. ඒ අක්කට තරහා යන්නේ නැහැ GPS එකේ ඉන්න අක්කට අපි කොච්චර හරි ආ දැන් යූටර්න් එකක් ගහලා ආයෙන්න කියනවා. ඒ අක්කට තරහා යන්නේ. ඉතින් මට හිතුණා මේ අම්මන්ඩි මට කාර් එකක් ගන්න හිතුණා නිකන්. GPS එකක් ගන්න හිතුණා මොකද කොච්චර අපි රෝන් කැපුවත් ඒක ගෙදර ගෑනිත් එක කරන්න බෑනේ. ගෙදර ගෑනට පොඩ්ඩ යනකොට තද වෙනවා මේ බැක් සීට් ඩ්‍රයිවිං පටන් ගන්න. සතිය තියෙන ගුණේ දැක්කනම් සද්ධාහවේ නෑ. සද්ධා හරි ඉමෝෂනල්. වීර්යය නෑ. වීර්ය හරිම දරබරයි. සමාධිය නෑ. සතිය සමාධිය හරිම ඇබ්බැහි වෙන සුළුයි. ප්‍රඥාව එක නෑ. ප්‍රඥාව හරිම මාන්නක්කාරයි. සතිය හරිම නිහතමානී ඒ ඥානපෝනික ස්වාමීන් කියනවා සතිය මේ ගුණය ඇතුළට බබලන ගුණයක්. එයා විශ්වාස කරපු කිසිම කෙනෙක් කල්දාකවත් පවදීලා නැහැ. අනික් සියලුම ගුණ සද්ධා විදිය සමාධි ප්‍රඥා සියල්ලම වඩන කෙනාව පාවා දෙනවා. ඒ නිසා මරණ චිත්තක්ෂණේ එහාට යන්න බෑ කිසිම චෛතසිකයකට. මේ සතිය වර්ධනය කරනාට අවුල් වෙච්ච මරණයක් සිද්ධ වුණත් මරණයේදී හිත අවුල් වුණත් සතිය තමන් ඕන තැන ගිහිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වෙන්න නම් හිත පිට යන්නම දෙන්න. කිසි බය වෙන්න දෙයක් නැහැ. ඒකල බලන්න හැමදාම යන්න පුළුවන්ද කියලා යන්න බෑ යාට. ගිය අරමුණ මාරු කරනවා. එහෙම නැත්නම් ආපහු වෙනවා. අන්නේ එන්න වෙලාවේදී නැවත නිවස බලාගෙන ආපසු ගමනේ විස්තර ලියන්න පටන් ගත්තොත් විස්තර ඉදිරිපත් කරන්න පටන් ගත්තොත් ඒක సౌందర్యාත්මක කාව්‍යයක්. ඒක කවදාකවත් නෑ බෑ කියන දෙක නෑ. පිට යන ගැන කියන්න ගත්තොත් පශ්චාත්තාප වෙන්න පටන් ගත්තොත් හැමදාම නෑ බෑ නස්කූන්තිය නස්කූනිය මූණි මූණි මොකද මුස්පේන්තුව කාල කන්නේ ගතියක් තියෙයි. ඒ නිසා සතිය වඩලා වඩලා වඩලා කොයි වෙලාවක හරි තේරුම් ගත්තොත් සතිය වෙලාවක ඔලු උස්සනවා. ඒකට එයා අදාහගත්ත ගමන් එයා ටක් ගාලා ගෙනල්ලා මූල කර්මස්ථානේ තියෙනවා. තියලා පෙන්නනවා මායි මූල කර්මස්ථාන අතර කිසිම අන්‍යෝන්‍ය අවබෝධය පටලවිලක් නෑ හොඳ අවබෝධයක් තියෙනවා. ඕන වෙලාවක ගෙදර එන්න. ඕන වෙලාවක මේ ගෙදර දොර ඇරලා කියනවා. ඉතින් ඒක දැනගත්ත මනුස්සයා දන්නවා ඔය කොච්චර සෙල්ලම් කරුවත් උතුරු කටට කොච්චර පයින් ගියවත් ඒක හැරෙන්නේ උතුරට. සද්ධාවේ මේ එහෙම ගුණයක් නෑ. ඒගොල්ලෝ හරි චපලයි. ඒ වුණ හොඳ වෙලාවක් තියෙනවා සද්ධාව ඇති කරන්න ඕනේ සතිය පිටවන්න. පීඩ ඇති කරන්න ඕනේ සතිය පිටවන්න. නමුත් ඇති කරන සතියේ මේ තියෙන ගුණේ දකින්න කවදාකවත් විපස්සනාවෙන් තොර බෑ බෑ බෑ බෑ. ඒකයි මම මේ කියන්නේ. මේක දැක්කනම් සුද්ධ විපස්සනා, විසුද්ධ නිවස බලයන ආපසු ගමනේ. දිග වශයෙන් කියන සෙන් බුද්ධ ආගමේ විහාරේ වේ you may be you are on the way back home. අපි මේ නිවන කරා යන ගමනේ ඉන්නේ. ඔය කවුරු ඇඬුවත් ඒ අඬන එක අඬ අඬ යනවා. බුදුරජාණන් වහන්සේ hina වෙවියන්. බුදුරජාණන් සුගත කියනවා. ගමන යන්නේ hina විදනගෙන යන්නේ මට මම වරදිනවා අනන්ත අප්‍රමාණ ගණක් වරදිනවා හැම වැරද්දකින්ම සතිය දිනන බවට සාක්ෂි වෙනවා ආනපාන නිතරම මට උර දෙන බව සාක්ෂි වෙනවා ඒක වළක්වන්න කාටවත් බෑ ආන්නේ ගමන යන මනුස්සයා මග දිගට චරිචුරු ගන්නෑ අඬහව ගන්නෑ හොඳ පැත්ත විතරක් දකිනවා ඒකේ මේ ආධුනිකයට කියලා වෙනසක් නැහැ එහෙම නැත්නම් මේ ප්‍රවීණයට කියලා වෙනසක් නැහැ. කවදා හෝ දැනගත්තොත් ඔය කොහේ කරකවල ඇත ඇරියත් මෙයා අවසාන ඉවර කරන්න gederin ඇවිල්ලා ඒ නිසා කොහෙවත් යදු ගහපම්මකෝ. දැන් අපේ පැත්තේ තියෙන කතාවක් තමයි කොල්ලා කොහෙ ගිහිල්ලාවත් කමන්නේ නාවලා ගෙට ගත්තට පස්සේ ඉවරනේ. කොහි රත්ත්‍ය අදු ගහුවත් ඔය ගහෙන් ගහට උජ්ජ කරගෙන බල්ලා වගේ කියලා කියන කොල්ලට අසයන්වා. ඒ නාවලා ගැට ගන්න එකයි තියෙන්නේ ප්‍රශ්නේ නෑ බෑ කෙල්ලෙක් එක්ක බෑ කෙල්ල DNA පරීක්ෂණ කරලා අනම්මනම් කරන්න එක මේ සතියේ ඒ වගේ පරුස ගතියක් තියෙන්නේ ඌ ගෙදර ආවනම් ඇඟට කඩා වයින්නත් එපා කඩා පැන්නොත් සතිය නෑ කඩා වැන්නොත් ඒක තමයි මුස්පින්තු කියන්නේ විయోగාවචර කියන්නේ ඇඟට කඩා වයින්න බෑ එන්න කියන්න තීන් දෙයක් කාලා පස්සේ අහන්න ඕන නම් මොකද කොහෙද ගියේ එන්නකොට ඇඟට කඩා වයින්න ඔන්න ඔය ධර්ම ටික දන්නවනම් ඒකයි මම මේ මතු කර ගන්න හදන්නේ මේ පුසාවිර කවුරු හරි නග්වලා මේ කිසිම කෙනෙක් නැහැ මේ මේ தත්වෙන් ඉක්මවපු කෙනෙක් හැම කෙනාගේම හිත පිට යනවා කවුරක්වත් නැහැ මේකේ මට හරියට තියාගෙන පුළුවන් කියලා කියනවනම් හිත පිට ගියාට නැවත ආපහු එන ගමන විස්තර කරන්න ඒකේ දක්ෂකමකුත් නැහැ තමයි මම යන්නේ එතන එතන සිද්ධ වෙන්නේ 100%ක්ම සොයන් සිද්ධ කිද්දියා විස්තර කරන්න පුළුවන් නම් එයාට තේරෙන්නේ එන්නේ එන්නේ නන්නත්තර වෙලා වඩු වෙලා යනකොටම දැනගන්න පුළුවන් ගතිය ඒක තමයි යෝනිසමනසිකාරය කියන්නේ. ඉස්සර දැනගන්න සාපහු වෙන ගොඩක් වෙලා යනවා. ඒක ලෑස්තිලා ගියාට පස්සේ යන පිට යන ගාන නන්නත්තර වෙන වෙලාව අඩු වෙලා යනවත් එක්කම වගේ පිට යනවා ඊට පස්සේ දවසක් එනවා හිත පිට ගියේ නැත්තම් මට පණ තියනවද නැද්ද කියලා දැනගන්න බැරුව යනවා මට නිින්ද ගිල්ල නැද්ද කියලා දැනගන්න බැරුව යනවා මට සතිය තියෙනව නැති කියලා දැන් එතකොට ඒ වෙලාවේ පොඩ්ඩක් නිකන් වැඩි අංජපජල් කරලා බලන්න හිතෙනවා. ඒ තරමටම පර්ෆෙක්ට් වෙනවා. එතකොට පිට යවනවා. ඒක හියුමන් එරර්. ඒක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. එදාට එයා spiritual being here and there they are may be some human errors. ඒක හරීම උහුරතලයක්. නිකන් හොල්ලලා පිට දාලා බලනවා. නිකන් උතුරු කඩට පයින් ගහලා බලනවා. කැරකිලා කැරකිලා කැරකිලා ආවිලා ඒකට වැටෙනවා. ඒකට ගියාට පස්සේ තේනවා මේ සබහා ධර්ම උනත් පාලනය කරන්න පුළුවන්. ඔබට පුළුවන් නම් මේක පිට අරන් ඵලයන්. හැබැයි බුදුහාමුදුරුවෝ ඉන්නවා. සතිය තියෙනවා. මට සතිපට්ඨානය කියන සතිපට්ඨාන කියන්නේ සුපතිට්ඨිත සතිය. ආපහු මෙයා ගෙදර එන ගමන ආධුනිකයන්ෙත් ඒ ගමනමයි බුදුහාමුදුරනෙත් ඒ ගමනමයි ප්‍රවීණයන්ෙත් ඒ ගමනමයි. ඒ ගමනේ තියෙන సౌందර්යය ඒක predestined ඒක edited CD DVD එකක් කාටවත් වෙනස් කරන්න බෑ. ඒක දන්න මිනිහා කවදාකවත් ඊට පස්සේ චෝදනා කරන්නේ නැහැ. අඬන්නේ ඒක අදාහගන්න. ඒක තමයි අපි ඔය මේ අවික්කප්පසාදේ කියන්නේ ඒ දේ අපිට මනුස්සකමත් එක්ක පැකේජ් එකේ හම්බෙලා තියෙන්නේ. අඬන කෙනා අර රස්සන නාගමාණික් කියුඩට ගොම්බෙට්ටක් දාගත්තා වගේ මාණික්කේ දිදුලන්නේ නැහැ. ගොම්බෙට්ටෙන් ඇහුවට නාගමාණික්කේ කාන්තිර මුකුත් වෙන්නේ නැහැ. කවදා හෝ ඒක මතු කරගත්ත දවසේ නෝ ඒ නිසා චරිතුරු ගෑම පැත්තක තියලා ඕනේ කෙලෙසයකට එන්න කියන්නේ. බලන්න කෙලෙසයට සදාකාලිකව ඉන්න පුළුවන්ද කියලා. අවසානයේ සතිය දිනක් නැද්ද කියලා. ඒ දිනන බව Tamanට කවදා හරි විශ්වාසයක් ආවනම් ඊට පස්සේ මේ මනුස්සයා ඉතින් අර කුඩු කුඩු මුලක් ගහපිනෙක් වගේ තමයි දිගටම මේක තමයි බලන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පෙර දිනේ සවස සිට ආනාපාන ආනාපාන සති භාවනාව වඩනා විට වරහන් ඇතුලේ නාසික අග්‍රය දෙස සතියෙන් සිටින විට ආස්වාස හා ප්‍රස්වාස වාර 5-6කට පසු එකවරම හිස ඉස්සරහට හෝ පසුපසට කඩා වැටි නින්දකින් අවදි වූවක් මෙන් දැනේ. එවිට යලිත් සිත විසිරීමට නොදී සතියෙන් සිටින විට මෙය නැවත වරක් වන්නේය. මෙසේ එක් පැයක් ඇතුළත හතර පහ වතාවක් මේ සිදුවිය. අද දිනද මම මෙය වූ බව නිරීක්ෂණය කළමි. මම පෙර දිනේ හා අද දිනේ නිදිමත ගතියද පැවති බව මම නිරීක්ෂණය කළෙමි. එම නිසා නිදිමත නිසා සිදු වූ ආදයි එම නිසා කියලා තියෙන එම නිසා නිදිමත නිසා සිදු වූ ආදයි නොදනිමි. කරුණාවෙන් ඉදිරියට යෑමට මට කමටහනක් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මේක වෙනවයි කියලා බලාපොරොත්තු වෙන්න එතකොට නිදිමතක් කියලා නම් කරන්නත් එපා, හිත ලීනුණයි කියලා නම් කරන්නත් එපා. එකම අරමුණක ඉඳ ගියාම හිත නිකන් අර නිකන් වාහනේ ක්ලච් එක පයින්නා වගේ එකක් කරනවා. ඒක ගානක ස්පීඩ් එකට ගියාට පස්සේ ඒ ක්ලච් එක මේ මේ ස්ලිප් කරන්න පටන් අර ගන්නවා වගේ. ඒ වගේ මේ දෙක ඩිස්ක් දෙක දෙපාර්ට වැඩ කරන්න පටන් අරගෙන ස්ලිප් එකක් යනවා. ඒ ස්ලිප් එක කියන්නේ මේකෙක් කල් අපි පුරුදු කරලා තියෙන අරමුණු මාරු කරමින් කාමයේ විදිමින් නන්නත්තර වෙන එක. දැන් එකම අරමුණක ටික වේලාවක් පවතිනවා. දැන් අර මෙනෙහි කරන හිතයි අරමුණයි කැරකෙන වේග දෙක සින්ක්‍රොනයිස් වෙන්න හදනවා. මේ දෙක හුඟක් වෙන්නේ ඒ ශේෂ්ත්‍රයට අරමුණ අරමුණු ශේෂ්ත්‍රයට මෙනෙහි කරන හිත යම් ප්‍රමාණයකට ලං වෙනකොට ඒ චුම්බක ශේෂ්ත්‍ර දෙක අතර පොඩි මේ සින්ක්‍රොනයිස් නැත්නම් ඇක්ලමටයිසේෂන් එකක් යනවා. ඒ වෙලාවේ පොඩි පොඩි ස්ලිප්ස් එකක් යනවා. ඒක අපි කවදාකවත් ජීවිතේ දැකලා නැහැ. ඒක දකින්න ආධ්‍යාත්මික ශේෂ්ත්‍රයට යන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ යනකොට හිතා ගන්න ඕනේ දැන් මේ සම්මුති ලෝකෙට සමුදීලා පරමාර්ථ ලෝකෙට ඇතුල් වෙන්න හදන වෙලාවේදී ඉතින් එතන පොඩ්ඩක් ගේට්වේ නතරලා પાස්පෝර්ට් චෙක් කරලා වීසා චෙක් කරලා ඉතින් අනම්මනම් ටිකක් කරනවා ඉතින් ඒ ටිකට වෙලා දීලා යන්න ගියාට පස්සේ ওই හිතන දේ වෙන්නේ දැන් අර තියෙන ඒ වෙන පාලනයෙන් තොර தത്വෙට සත්‍යාලෝකේ වැඩෙනවා යන්නෙම ඒක බලාපොරොත්තු වෙන ගියාට පස්සේ එයාට වසංගලා ගහන්න බෑ. එහෙම නැත්නම් මැජික් එකක් පෙන්නකොට මැජික් එක කන් නැතුව මෙතන ට්‍රික් එක කොහෙද කියලා අල්ලන්න දෙන්නේ දැන්. ඉතින් කටුකුරුන්දේ ශාන්ත කියනවා ඒක ඉස්සරහින්ද බැලුවට පේන්නේ නැහැ කියලා. මැජික් කාර්යය ඉස්සරහට ෂෝ එක පේන්නේ නැති පිටිපස්සෙන් බලන්න කියනවා. කල් 10කවත් මැජික් කාර්යය පස්සට යන්න දෙන්නේ නැහනේ. ඒ ස්ටේජ් එක හදලා තියෙන්නේ එයා ඔක්කොමලා ඉස්සරහට ගන්නවා. ඒ ඉස්සරහින්දලා බලනකොට මෙතන ඇස්පෙන්දුමක් තියෙනවා. පිටිපස්සෙන් ලබනකොට බලන යක්කුන්ගේ මෝඩකමක් අර මොකක්වත් එතන නැහැ. බලන හාදයින්ගේ මෝඩ ඌ සල්ලිත් දීලා තව. බලන මිනිහාගේ මෝඩකම අර මොකක්වත් මෙතන නැහැ. ඉතින් ඒ ඒ ට්‍රික් එක අල්ලා ගන්න සුළුනේ. හිතන්නේ මැජික් කාර්යයේ මැජික් එකක් තව මැජික් කාර්යයක් බලනවා කියලා. ඒ නිකන් අර නිකන් කතාවට කියනවා මේ ඇත්තටම ඇවිසෙන් දීද තියෙනවා. අවශ්‍ය ගන්න නෙමෙයි මම මේ කියන්නේ. සයිබබා ළඟට ගිහිල්ලා තිනවා ඇමරිකාවෙන් හොඳ මැජික් කාර්යය. ඊට පස්සේ ගාඩ් ලැබිලා බලලා දෙන්න බෑ කියලා අපොයින්ට්මන්ට් එකක්. ඊට පස්සේ කෝලෝ අරයා මේ මට පුද්ගලික වශයෙන් මට අපොයින්ට්මන්ට් අයිල්ලන්ඩ් අයිතිය තියෙනවා. මට නොදෙන්න අයිතිය තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ මම හෙටත් ඉල්ලනවා. මම හිතත් ඉල්ලනවා. ඕමම කරලා අන්තිමට මේක බේරන්න බැරි නිසා කිසිම ආයුධයක් නැතුව එන්න දීලා තියලා තියෙනවා. ඉතින් මෙයා යනකොට බලාගෙන ගියලු කාමරවල රැස් කරලා තියෙන රස කැවිලි જાතියෙම. වාඩි වුණාට පස්සේ සායිබබා ඉතින් නිකන් කිසිම දෙයක් දැන නැතුව හරි බොහොම සන්තෝෂයි එන්න වාඩි වෙන්න කියලා මෙයා මෙහෙම කරලා රස කැවිලි අරන් තියනවලු දැන්. එසේ මෙයා කළා මට පොඩි ඩයබටිස් වගේක් තියෙනවා. මං ගන්න මේ අහවල් සුගර් දාපේක විතරයි මට ඒක දෙන්න බැරිද කියලා. ඒ බඩු මෙයා ගහව නෑ මෙයාගේ ස්ටොක් එකේ නෑ. ඊට පස්සේ කිව්වලු මෙහෙමයි මේ මේ දැනට ඒක බෑ. මෙයා මෙහෙම කරලා එකක් අරගෙන තිබ්බලු. තිබ්බ ගමන් දැන් ඒ සයිබබටියා හොල්මන් වෙලා මෙහෙම කරලා කතා කරලා සිකියුරිටි ගාඩ්ලට. ඊට පස්සේ මෙයා කවලු වාට වාට ඩයබටිස් තියෙනවා. මෙන්න මේක තියාගන්න. කියලා අරන්දුනා. අරන්දුනට පස්සේ ගාඩ්ලා වට කරලා කිව්වලු ඔළුව කඳපත බේරගෙන යන්න ඕන නම් කරුණාකර ඊට පස්සේ කළා ඕගොල්ලන්ගේ එක්කෙකුටවත් මයිලකට හෙල්ලෙන්නේ නැති වෙන්න මම පිට වෙන හැටි දන්නවා. මං ආවේ එහෙම තැනකට දඟලන්න එපා. පොඩ්ඩක් කරුණාකරලා අයින් වෙන්න ඔක්කොම සාත්‍තර මම දන්නවා. මේ මිනිස්සු රවට්ටන එකේ සීමාවක් තියෙනවා මම හොඳම මැජික් කාරෙක්. ඇමරිකානු හොඳම මැජික් කාරෙක්. ඔයා කරන සෙල්ලම් මෙහෙම මම හැබැයි ඊට පොඩ්ඩක් ඇහිතන්නවා. ඒ නිසා මේ ගාඩ්ලට කරන වැඩිත් මම දන්නවා. කරුණාකරලා අයින් වෙන්න කියලා මිනිහ එළියට ගිහිල්ලා ටෙලිග්‍රාෆ් එකේ ආටිකල් එකක් ලිව්වා. ලියලා බෙල්ල දුන මැජික් කාරෙක් කල්ලන මැජික් කාරෙක් කරනවා. ඒ නිසා මැජික් දන්නේ නැති කට්ටිය ගියාම මැජික් කාර්යය දන්න මූ මැට්ටෝ කියලා. ඉතින් ඇස් බැඳුම් තමයි. ඒ නිසා ඕනේ ඇස් බැඳුම නටන්න කියන්නේ. නැවත නැවත බලන්න මෙතන තියෙන බොරුවක් මිස මවාපෑමක් මිස මොනවත් නැහැ. ඒක නිසා ස්ලිප් වෙන්න අරින්න. හිතට ස්ලිප් වෙන්න අරින්න. මේ බුද්ධ ඥානසේ පෙන්වන මායාකාරයක්. හතරමං හන්දිය කරන මායාකාරයක්මයි විඥානය කියලා කියන්නේ. නටන්න දෙන්න හැබැයි නාජ්ජෝස තිට්ඨති නාබින්නන්තති නාබිවදති මේකට බැසගෙන රස විඳින්න එපා එක එකනට ගිහිල්ලා කියන්න එපා මේක හරි ලස්සන දෙයක් කියලා. ඒකෙන් තමයි සාප වෙන්නේ. මේකට රිංග ගන්න එපා. මේක බලන්න විවේචනාත්මක. ඒ විවේචනාත්මක බැල්මට තමයි විපස්සනා කරනවා කියන්නේ. විසම බැල්මක්. මේක දිහා බලාන ඉන්නේ පිළිගන්න මට්ටමකුත් නෙවෙයි ප්‍රතික්ෂේප කරන මට්ටමකුත් නෙවෙයි නැවත නැවත බලන සුළු බවයි. ඒක නිසා මේවා එනකොට බය වුණොත් එක්ක සද්ධාව නැහැ, එක්ක සීලෙ නැහැ, එක්ක සතිය නැහැ. නෑ බය වෙන එක හැටි මං හෙටත් යනවා. ආයෙත් යනවා කියලා නැවත නැවත කරනකොට එයාගේ තියෙන සද්ධාව පුදුම විදියට වරණගින ගියන පටන් ගන්නවා. එයාට තේරෙනවා මේ වගේ තැනකට සිල් නැතුව ගියොත් හිතනවා මේ සීලෙ දුර්ලභමක්. ඉතින් ඒකට බේත් නැහනේ. ඒකට හොඳම දේ සීලය ඇතුව යන. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතෙන් යනකොට සතිය නැතුව ගියොත් හිතනවා මේක නින්දද නැත්තම් හෝනියමක්ද නැත්තම් ධාතු වෙනසක්ද නෑ මොකක්ද වර්ණගන්න එපා. වචන කතා කරනම ගිහිල්ලා බලපන්. තුන් හතර සැරයක් බannකොට ඒ අර හරියට මේ ස්ලිප් කරන මොහොත ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා මේවට අපි নানা ආකාර ලෙඩ කියලා නන්දාගෙන নানা ආකාර මානසික රෝග කියලා නන්දාගෙන ඒව හම්බ කරන කණයක් උන්ට පහඳිනවා. මේ මනුස්ස මනස මේ සමහරකව ලෙඩ කියලා දාගෙන තියෙනවා මම ඒක හොඳයි කියලා දාලා තියෙනවා ඒක තනිකර ඒ ශාස්ත්‍රය කරන එක දෙන බොරුවක් මිස මේ මනසේ හැටි මේ ඔක්කොගේ මනසවල මේවා තියෙනවා යම් යම් මට්ටම් වලට. ඉතින් අපිට හම්බෙච්ච එකේ ඒක සිද්ධ වෙන වෙලාව අපි බලනවා කියන එක තමයි බුදුජානස කියන්නේ ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒ නිසා අනිත් දවසේ යන්න මෙහෙම ටිකක් හරියාගෙන එනකොට විශේෂයෙන්ම ඕක වෙන්නේ අරමුණත් එක්ක හරියනකොට. ඒ නිසා දැනගෙන යන්න මෙන්න මෙහෙම ලකුණු ටිකක් එනවා. දැනගෙන ගියාට පස්සේ ඔය ඒ කියන්නේ ලෑස්තිලා ගියාට පස්සේ ඔය යකා ඔය කියන විදිහට වැඩ කරන්නේ වෙන විදිහට වැඩ කරනවා. හැබැයි යකා යන්නේ නැහැ. වෙස්මාරු කරනවා. ඒ නිසා ඊගාව දවසේ දැනගෙන යන්න. ඒ නිසා මේ සූදානම් ශරීරය කියන එක එහෙම නැත්නම් මේ ලෑස්තිලා යනවයි කියන එක මනුස්සයාට තියෙන පරිණාමය වෙනස් කරන්න, තමන්ගේ සහජ ගති වෙනස් කරන්න, තමන්ගේ රුචි අරුචිකම් වෙනස් කරන්න, කර්ම ශක්තිය වෙනස් කරන්න තියෙන එකම පන්දම. එකම සීල් එක තමයි ඒකට ලෑස්තිලා යන්න. මොනවාක්වත් දෙන්නේ නැහැ. කර්තර ස්වාමින් වහන්සේ ඊයේ දිනේ භාවනා අධ්‍යක්ෂකයන් විස්තර කිරීමෙන් පසු ඔබතුමාගේ අනුශාසනා පරිදි භාවනාව ඉදිරියට ගෙන යමි. ඊයේ දිනේ වන විට මාහට ඊටමත් පහසුවෙන් ඉරියව්ව සකසා ගැනීමට සහ මූල කර්මස්ථානයට පැමිණීමට හැකියි. භාවනාවට වාඩි වූ මොහොතේ මොහොතේ ඔබ වහන්සේගේ අනුශාසනා සිහිපත් කරමින් පසු මා ඉරියව්වට සිත යොමු කොට පහසු ඉරියව්වේ සිටමින් මගේ කය සහ ජීවිතය මගේ අමාමෑණි බුදුසියාණන්ට පූජා වේවායි අදිෂ්ඨානය කොට ආනාපානෙට සිත යොමු කරමි. මගේ මූල කර්මස්ථානයේ වන්නේ උදරයේ පහළ කොටසේ පිම්බීම සහ හැකිලීමයි. ඊයේ විස්තර කළ පරිදි මේට සිත යොමු කොට නිරීක්ෂණය කිරීමේදී එක මුලින්ම පිම්බීමක් සහ හැකිලීමක් ලෙසද දෙක උඩට පහළට ගමන් කරන වායු පීඩනයක් ලෙසද තුන සිරස් සිරස් අතට ඇදීමක් සහ හැකිලීමක් ලෙසද ඊළඟට ක්‍රමයෙන් හීන වී යන තෙරපීමක් ලෙසද දැක්කෙමි. තවද ඊයේ දිනේදී එය හිස් අවකාශයක උඩට පහළට විවිධ වේගවලින් ගමන් කරන පිහාටු යුවලක් සවිකල රබර් බෝලයක් ලෙස විස්තර කළෙමි. අද දින පරයන්කේදී ක්‍රමයෙන් හීන වී යන වායු පීඩනයෙන් පසු හිස් රික්තයේ තුල තුනී දියාරු දිරයන්ගෙන් පිරි ඇති ලෙසත් ඒ තුල විවිධ වේගවලින් විවිධ හැඩතල සහිත යම් වස්තුන් කොටසක් හැකිලමින් සහ දිගහැරෙමින් ඉහළ පහළ යන ආකාරය නිරීක්ෂණය කළෙමි. යම් අවස්ථාවක මේවා මට දැනුනේ ජෙලිපිස් රංචුවක් මේ දියාරු අවකාශයේ හැකිලිමෙන් දිගහැරීමෙන් අවකාශය පුරා උඩට සහ පහළට ගමන් කරන ලෙසයි. මේවා නිරන්තරව වෙනස් විය. ඔබතුමාගේ අනුශාසනා පරිදි මා දිගටම නිරීක්ෂණය කෙලෙමි. මේ අවස්ථාව වන විට මා සිටියේ නිරීක්ෂණය ඔටෝ පයිලට් තත්වයට ගෙනයි. මේ අතරතුර දියරමේ අවකාශයේ යටම කොටසින් යම්කිසි ශක්ති ප්‍රබෝයක් පිටවන ලෙසද දැනිනි. වරහන් ඇතුලේ යන්ත්‍රයක් පණ ගැන්වෙන මූලික අවස්ථාවෙන් මෙයින් මාගේ මූල කර්මස්ථානයේ යම් වෙනසක් සිදුවනු සිදුවනු මෙන් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම වාගේ මගේ ශරීරයේ උඩ කොටසේ භ්‍රමණයක් ආරම්භ විය. දුම්මල වරමක් ගත් කපුවකු මායම් වෙනවා මෙන් මගේ මුළු ශරීරයම ගැහෙන්නට පටන් ගත්තේය. ඊයේ දිනයේද මේ අත්දැකීම යම් ආකාරයකින් ලැබුණ නිසා මා එයට සූදානම් වී සිටියෙමි. මට කිසිම බයක් හෝ චකිතයක් ඇති නොවිනි. දිගින් දිගටම නිරීක්ෂණයෙන් පසු මෙය නතර විය. ඒ සමග වාගේ මගේ පපු කුහරේ වාගේ යයි දැනුණු හිස් අවකාශය එන් එයින් එළියට පැමිණි බව දැනුනි. ඒ ඊටාම් සැහැළු ලෙසට දැනුනි. මගේ උඩුකය ඉදිරියේම වාගේ එය දැනුනි. එහිද සියුම් සිරස් හැකිලීමක් දිගහැරීමක් දැනුනි. භාවනා කාලයේ අවසන් වීමෙන් මට නිරීක්ෂණය නතර කිරීමට සිදුවිය. මෙතරම් දීර්ඝ විස්තරයක් ලිවීමට සිදුවේ මගේ භාවනා අධ්‍යක්ෂකේ හැකියතාක් නිවර්දිව ඉදිරිපත් කිරීමටයි ඒට සමාව දෙන සේක්වා පහත කරුණු කීපයද ඔබතුමාගේ අවධානය පරිදි සඳහන් කරමි. ඔබතුමාගේ අවධානය සඳහා විය යුතුයි සඳහා සඳහන් කරමි. එක භාවනා කාලය පුරාම සතිය ඊතා හොඳින් පිහිටයි. දෙක බාහිර ශබ්ද සහ සිතුවිලි පහසුවෙන් නොසලකා හරිමි. තුන ශබ්ද ඇසුණත් ඒවා ගැන මතකයක් නැත. හතර අවසන් පරයකින් පසු ප්‍රථම වතාවට මට විහිසකාරී සහ තෝන්තු ස්වභාවයක් දැනේ. මගේ භාවනාවේ වැරදි නිවැරදි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේක සාමාන්‍යයෙන් කියනවා අපි මූල කර්මස්ථානයක එක දිගට ඇසුරු කරනකොට ඒ කියෝ පේනනවා ලිංග නිමිති සංඨාන උද්දේශ ආදී වශයෙන් සටහන් පෙන්නනවා එහෙම නැත්නම් ඒකේ ආකාර පෙන්නනවා ඒ නිසා අරමුණක් අරගෙන මූල කර්මස්ථාන විසින් ආනපානෙ හරි පිම්බි මැකිලි මාරි ඉන්න ඉරියව්ව හරි වම දකුණ හරි ගත්තොත් ඒකේ ක්‍රියාත්මක වෙන ආකාර කාලානුරූපව ඉරියව්ව වෙනස් වෙන හැටි කාලානුරූපව සටහන වෙනස් වෙන හැටි එකට කියනවා ආකාර කියලා. ඒ ආකාර පඤ්ඤාතියට ගියාට පස්සේ අපි හිතුවට ආනාපානෙන් පිම්බි මැකිලි වෙනස් කියලා ආකාර වලින් දෙකම සමානයි. ඊට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් සක්මන වෙනස් කියලා අපි ගොඩක් වෙනස්කම් දැක්කට මේ ආකාර පඤ්ඤාතියට ගියාට පස්සේ කොයි එකෙන් පටන් අරගත්තත් එකක් තුල හැම ආකාරෙම තියෙනවා. ඒකට කියන්නේ සයන්ස් වල හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් කියලා. පුංචි අංශුවක් සමස්තය නියෝජනය කරනවා සමස්තය පුංචි අංශුකේ නියෝජනය කරනවා. ඒ නිසා අපි ආනාපානය ඇතුළට කියලා බැලුවත් ඒකෙත් පේන ශක්තියින් වල ශක්ති කොට ක්‍රියාකාරකමක් ඒව ආකාර කියලා ඉවර කරන්න බෑ. පිම්බි මැකිලිමෙන් ගියත් ඔතෙන්මයි එන්නේ. සක්මණෙන් ගියත් ඔතෙන්මයි එන්නේ. වෙන ඕනම තැනකින් ගියත් ඔතෙන්ට එන්නේ. ඒක නිසා කෙනෙක් හිතාන යනවා ආනාපාන යනකොට මෙච්චරයි තියෙන්න ඕනේ කියලා. එහෙම කන්නේ ඒ යන පාරේදී නම් ආනාපානේ නඩපුන් ලකුණු ගා පෙන්නනවා. ඇතුළට ගියාට පස්සේ ආනපනෙන් ගියත් කොහෙන් ගියත් එකයි. එතකොට මේ සංඨාන සංඨාන මේකට කියන ආකාර පඤ්ඤත්ති පුදුමාකාරයි. ඒ නිසා කොයි අරමුණ දැනගත්තත් ඒක හරහා මුළු විශ්වෙම දැනගන්න පුළුවන්. මුළු විශ්වෙම තියෙන ඔය විශ්ව නාඩගම තමයි. ඒ මේ ටාව ෆිසික්ස් කියන පොතේ ඒ ෆ්‍රිජ් ඔෆ් කප්රා එයා ගිහිල්ලා විවේකීව මොහොතයිනේ බලන ඉන්නවා. ඒකට මුහුද නට බුද රැල්ල නටන හැටි. කිසිම කෙලවරක් නැහැ. කවදා පටන් ගත්තද දන්නේ නැහැ. කවදා කෙලවර වෙයිද දන්නේ නැහැ. නටන නටන නටන නටන නටන ඉවරයි නැහැ. හරි ඒකට මතක් වෙනවා Hindu ආගමේ තියෙන නටරාජ රූපේ. නටරාජ අත් 16ක් විතර තුන හැම අතක්ම එක ඉරියව්වක් පෙන්වනවා. එක මාපට ඇඟිල්ලක තමයි නටරාජ ඉන්නේ. හැම ඇඟ ඇඟ මුළු ඇඟම නටනවා. කිසිම එකක් විවේක වෙන්නේ නැහැ. ඒකට මෙයාට කල්පනා වුණා මේ අපි මේ ෆිසික්ස්ලා මේ බලන්න හදන Javaයත් මේ ආගම තුලින් පෙන්වන්න හදන මේ නිකන් හුතු ශක්ති පුංජයක් විතරක් නේද කියන එක අල්ලලා ඇලියපු පොත තමයි ඔය ටාවෝ ෆිසික්ස් කියලා කියන්නේ. ඒකේ පෙන්න තියෙන ආගමෙන් ගියත් විද්‍යාවෙන් ගියත් ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඒ ඒ නැටුම නටන්නේ ආනාපානය සඳහාද මේ නැටුම නටන පිම්බි වැකීම සඳහාද මේ නැටුම නටන්නේ වම දකුණ සඳහාද මේ නැටුම නටන්නේ බෞද්ධයේද්ද ගෑණියෙද්ද පිරිමියෙද්ද කියන එක ඒ මනුස්සයාට අයිතියක් නැහැ. හැබැයි කවුරක්වත් හිතන්නේ ආනපාන ඇතුළත ලෝකෙම තියෙනවා කියලා. නැත්නම් ලෝකේ තියෙන්න පුළුවන් සියලුම සටහන් සහ සියලුම ආකාර. ඒ නිසා යම් මට්ටමකට ගියාට පස්සේ අපි ටිකක් අභියෝග කරනවා. මට වැරදිලාද සතිය නැති වෙලාද මම කවදාවත් මෙච්චර විස්තර ආනපාන දැකලා නැහැ නේ කියලා. දැක්කේ නැති මොකද බලන්නේ නැති නිසා. නිසා ආනාපාන එකකට එකක් සමාන නැහැ. ගියාට පස්සේ තේින ඒක හරහා ඇතුළට ගියාම ආනාපාන නෙවෙයි නියෝජනය කරන්නේ භවය. පැවැත්ම නියෝජනය කරනවා. ඒකට නම් අනන් දෙන්න බෑ. ඒකට ඇතුළක් පිටක් නෑ. ඒක විස්තර කරන්න බෑ. ඒක පරමාර්ථයි. මේ පැත්තට ආපුවම ඒක ආනාපාන ඒක පිම්බි මහැකිලිම කියලා අපි නම් අනන් දෙනවා. ඉතින් කාතෙන්ද ගිහලා මෙතෙන්ට එනවා. අතෙන්ට යනවා මෙතෙන්ට යනකොට ඒ පුද්ගලයාගේ මානසිකත්වයට හරි පුදුමාකාර මේ ව්‍යායාමයක් හම්බ වෙනවා. හරියට ජලජ සතා ඉස්කෙඩියා ගෙම්බෙක් වුණා වගේ. ඕනනම් ගොඩට යනවා ආය වතුරට යනවා. ඔබේ ජීවියෙක් වෙනවා. ඉස්සර වතුරට සීමා වෙච්ච එකන. මේ වගේ අපේ මනසේ තියෙන ඒ පරාසය ලොකු වෙන්න පටන් ගත්තාම මුලින් මුලින් ඒකට යම් යම් මේ වෙනස්කම් අපිට මේ දරා කියා ගන්න බැරි කම නිසා ඒක වෙන්නේ සද්ධාව නැති නිසා. ඒක වෙනකොට තමයි එතෙන්දී එක්ක ඔළුව කඩා වැටෙනවා එහෙම නැත්නම් කැරකෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් හීන් දාඩිය දානවා එහෙම නැත්නම් බය ඇති වෙනවා එහෙම නැත්නම් තෝන්තු ගතිය එනවා ඇලර්ජික් රියැක්ෂන් එනවා වොමිටිෂ් ෆීලිං එනවා. ඉතින් ඒ ටික ඔක්කොම පෙන්වන්නේ භාවනාව යනවා කියන්නේ. නමුත් දන්නේ නැති එකන හිතනවා මේකට ගිහිල්ලා පිරිත් නූලක් ගැට ගහගෙන ආන්න ඕනේ කෝටම ඉස්සලා කියලා එහෙම නැත්නම් මේ සෙත් කවියක් කියන්න ඕනේ පිරිත් ටිකක් අහන්න ඕනේ කියලා අර වැඩේ නතර කරලා ගිහිල්ලා මොකක් හරි එකට යනවා. ඒ ආගමන කුලව යනවා. ඒකදී අර ඒ රිසර්ච් পেපර් එක මේ තොරතුරු ටික මට හම්බුන්නේ නැහැ. මම බුරුමේ ඉඳලා තිබුණේ. ඒකදී Hindu ආගමේ, Sikh ආගමේ, Muslim ආගමේ, Catholic ආගමේ එක එක නිකාය සහ බෞද්ධයන් අතර හොඳම දක්ෂ ළමයින්ට කියලා කියලා තියෙනවා මේ ස්පිරිචුවල් ටෙස්ට් එකක් කරන්න කැමති කට්ටියට එන්නේ කියලා. ඇවිල්ලා ඒගොල්ලන්ට කියලා තියෙනවා මොකක් හරි ශරීරයේ වෙන එක අරමුණක් දිහා බලන්න ඉන්නේ කියලා. කියලා නෑ මේ භාවනාවක් ය මොකක්වත් නැතුව. ඊට පස්සේ දැන් මෙතෙන් එනවනේ. මෙතෙන් යනවා ඕකට මේ බුද්ධ ධර්මයක් ඕන කරන්නේ නෑ. එකක් දිහා දිගට බලන්න එකයි කරන්න ඕනේ. බලහින්නකොට මෙතෙන් ගියාට පස්සේ ඒගොල්ලන්ගෙන් කට උතරාවක් තියෙනවා. මොකද්ද දැක්කේ කියලා. මේ කතෝලික කියනොත් මේක තමයි සරපලසරි දෙවියන් වහන්සේ කියන්නේ. මේකෙන් තමයි සියල්ලම පටන් ගන්න. මේ omnipotent one thing no two things මාපිට කියලා තියෙන පොතේ හැටියට මේක දකින්න බෑ කියලා. ඉතින් බොහොම ස්තුතියි මේක දැක්කට. දකින්න අපිට කියලා දුන්නට කියලා. ඉතින් බ්‍රහ්ම ගැන කතා කරනවා මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා කියන්නේ. සියල්ලේ ආරම්භය මේකයි. මේකෙන් තමයි නාම රූප හැදෙන්නේ. මේක ඕන ජක් වලටපත් වෙන්න පුළුවන්. ඒසොට ශීකාගම කියන එක නා මුස්ලිම් එක්කනගෙන ආ මේක තමයි අපේ නම්බි නායකතුමා මේ ගුහාව ඇතුලේ භාවනා කරනකොට දැක්කේ මේ තමයි සියල්ලේ මුල. මේ ඉතින් කෙලවර අපේ අපේ උගන්නන කෙලවර. ඉතින් හැම ආගමකම කියනවලු. බෞද්ධ එක්කන විතර ලියවල මේ තමයි භාවනා පටන් ගන්න තැන මෙතන පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක ඕන දෙයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. එක්ක දෙයියෝ කියත හැකි, එනනම් මූලික ශක්තිය කියත හැකි මෙතෙන්දී නම් කරන්න යන්න වෙයි කියලා බුදුහමරෝ කියලා තියෙනවා. නාභි වදති. මේක අහවලා කියපුව ගමන් ඒක ඔප්පු වෙනවා. මේකට රින් ගන්නත් එපා මේ පටන් ගත්ත විතරයි අවධානය නෙවෙයි. අබිරමණය කරන්න එපා මේක. අබිරමණය කරපුව ගමන් ඕක ඔහොම ගල් වෙනවා. දැන් භාවනා පටන් ගන්න උතනින් ඒක මම හිතන්නේ ඔය ඩෑන් බ්‍රවුන් කියලා එක්කෙනෙක් තමයි ටෝක් එකක් මම ඇහුවේ මම ඒ වෙලාවෙම ඒකට කැසට් තිබුණේ මේ 92 93 එක කැසට් එක මිටිකල්ට ඇටිය කැසට් එක මම ළඟ තියාගත්තා දෙකම නැහැ දැන් රිසර්ච් එක කරලා යා කියනවා මම මේ කවදාකවත් ආගම්බරු කරන්න නෙවෙයි පෙන්නන්නේ ආගමේ උගන්වලා තියෙන එකට අපි ඒ දකින්න එක හේතු කරනවා ඊට පස්සේ ඇත්ත තමයි මෙන්න කාටවත් එතෙන් යන්න බෑ බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන විදර්ශනා උපක්‍රේෂ කියලා જાතියක් තියෙනවා වංචනික ධර්මයක් වැඩ කරනවා. ෂට ධර්මයක් වැඩ කරනවා. මායාවී ධර්මයක් වැඩ කරනවා. ලක්ෂ වාරයක් ඕක දිහා බලනකම් ඕකට නමක් දෙන්න යන්න එපා. දීපු ගමන් ඒක දෘෂ්ටියක් වඩපත් වෙනවා. ඒක තමන් ඔප්පු කරන්න හදනවා ඊට පස්සේ මේ මිනිස්සු පණේපා කියලා. ඒක ඔප්පු කිරීමේ කටයුතු කරනවා. ඒක තමයි දෙසට දෙසටක් මිසදිටු වල බුදුජානක කියලා තියෙන 62ම නොදක අහම්බෙන්නේ වෙනස ඇත්තටම දැකලා ඔය කතා කරන්නේ. ස්පර්ශයක් ඇතුව හැබැයි යා ඒක <clears throat> කීප වතාවක් කරලා පුරුදු කරලා නෑ මේක අවසානයි කියලා බාර අරගෙන. බාරගත්තට පස්සේ ඉවරයි. ඒක හරිය ලස්සනට පෙන්වලා දෙනවා. මේ සංඥා ස්කන්ධය ඉගෙන ගන්නකොට සංඥාව අපිට කොච්චර මාය කරනවද කියලා ඒක අපේ සාමාන්‍ය විසුද්ධි මාර්ගයේ තියෙන විදර්ශනා උපක්‍රේෂවල එච්චර සටහන් නැහැ. නමුත් සූරංගම සූත්‍රයේ අවසානයේ තියෙනවා මගදී හම්බෙන යක්කු 50 දෙනා කියලා කතාවක්. රූපේ පටලවා ගන්න යක්කු 10 දෙනෙක් ඉන්නවා. වේදනාව පටලවා ගත්තොත් යක්කු 10 දෙනෙක් ඉන්නවා. සංඥා පටලවා පැටලෙනවා මම යකටා දෙකක් නේද යක්කු 10 දෙනෙක් ඉන්නවා. සංස්කාර යක්කු 10 දෙනෙක් ඉන්නවා. විඥාන යක්කු 10 දෙනෙක් ඉන්නවා. ඒකේ ඊටාත්ම ලස්සන කොටස තියෙන්නේ සංඥාව පටලවා ගත්තට පස්සේ. ඒකේ කියලා තියෙනවා සංඥාව පටලවා ගත්ත එකාට අප්පුඩි ගහන්න එහෙ කියන කවුරක්වත් නැත්තම් ඌටේ ලනුව කන්න බෑ. අනුගාමිකයෝ ටිකක් ඉන්න ඕනේ. yes yes කියන්න කට්ටි ඉන්න ඕනේ. එහෙයි කියන කට්ටි කියපු ගමන් අර අඳිනව ඇඳිල්ලක් ආය මුකුත් නැහැ දෙගොල්ලම තකට තක. සයිකෝපැත්ස් and කෝසයිකෝපැත්ස්. ඊට පස්සේ කල්ට් ගෲප්ස් පටන් ගන්නවා. ඊ කට්ටියට ඉන්ද්‍රජාල කරන්න පුළුවන්, වැසිවස්සන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් බුදුජානනාදී ඉන්න කාලෙත් ඔය දෙල්ලම ඔක්කොම තිබ්බා. ඉතින් හොඳ වෙලාවට අපි යන මේ තේරවාදේ ඔක්කොම මැප් කරලා තියෙනවා. මෙතෙන්දි මේ මේ මේ දේවල් බම්බ වෙනවා. ඕවා රිංග ගන්න එපා, බදා ගන්න එපා. තව භාවනා කරපෙකට ගිහිලා කියලා. ඕකම නැවත අභියෝග කරන්න. නැවත නැවත කරලා බලන්න. මේ ආකාර පඤ්ඤාතියට ආවට පස්සේ මොන දේෙන් එබිල බැලුවත් සියලුම ආකාරයකේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මම පිරිමියෙක් කියලා. ඒක නික ආකාරයක් විතරයි. මේක ඇතුලේ ගානුකතක් තියෙනවා. හැම ගානු කෙනෙකුටම මේ පිරිමි ගතිත් තියෙනවා. ඉතින් අපි උදේ ලද්දා ඉඳලම මේ ගෑණියක් ගෑණික ගතිය ඔප්පු කරට නටන්නේ. පිරිමියෙක් මේ පුරුෂ ගතිය පෙන්වන්නට හඳ මොන පිස්සුවක්ද කියලා බලන්න. ඒකල මැදට කාන්ත ආයතීන් සඳහා පෙළපාලි යනවා. අයියෝ මේ අසුචියක් හම්බෙච්චාම ලොකු කෑල්ල ඉල්ලනවා. ගොම්බෙට්ටක් හම්බෙච්චාම මේ මට මට ලොකු එකන මුල් කෑල්ල ඕනේ මට දුන් දාන වෙලාවෙම ඕනේ. මොනවටද මේ රණ්ඩු කරන්නේ? මේ පඤ්ඤාත්තියකට මේ සටහනකට මේ ආකාරයකට මේ පඤ්ඤාත්තිය දකින්නකොට බුදුහාමුදුරුවෝ වගේ මේ පසසක් net ඇති කෙනෙක් දිහා බලනකොට පේනවා අපේ මේ උදේින්ද ඇඳ වෙනකන් තියෙන මේ රන් පෙම් කරච්චලේ රණ්ඩු සරුවලේ මොන්න තරම් අසුචියක් කණ්ඩ නටන්නේ කියලා. අපි පැත්තේ කතාවක් තියෙනවා මිනිස්සු තුම්පනේ කතා කියලා කියන්නේ මේවට. ඒ මිනිස්සු දැක්කලු හඳ ලස්සන කිරිතැටියක් වගේ. ඉතින් ටිකක් බීලා ඉන කට්ටියක් වළු මචං පොළු ගහලා කඩමු කියලා මේක. ඉතින් කට්ටිය එකතු වෙලා එන්නට ගල් ගහනවලු පොලු ගහනවලු ගහන වෙලාවේදී ඉඳපු ගම බලාකුලක් ඇවිල්ලා වැහුණා. කට්ටිය ගලු වැටුණා වැටුණා මචං හොය මං කියලා හොයනකොට විසකාල ගොම්බෙට්ටක් තිබුණලු. ඉතින් කට්ටිය කිව්වලු මේක කිරියලියක් කමු කියලා. දැන් කට්ටිය කනවලු. කන ගමන් එකෙක් කියනවලු මේක හරි අඹුලයි කියලා. අනිත් එක කියනවා යකෝ අර ගහපු එක ගහලා තියෙන ගොරක පොල්ලක්. ඒකයි මේ මේක කිරියට්ටි අඹුල් වෙලා තියෙන කියලා ඇත්ති වෙන කාලා බලනකොට හඳ පෑයියලු. හඳ පෑලා බලනකොට පේනවා මොකද්ද කාලා තියෙන්නේ. ඒ නිසා මේ යෝගාවචරය පොඩ්ඩක් මේ දෙන දෙන එක පාට කන්න එපා. උග නැවත සැරයක් කරලා බලන්න. අපේ ජීවිතේ තව ඉඩ තියෙනවානේ. ඒක නෙමෙයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒ නිසා මේ සියලුම ආකාරවලට එන්න දෙන්න. එතකොට තේරේ පටන් ගත්ත ආනපානෙන් උනත් පිම්බීමෙන් හැකිනේ උනත් කයෙන් උනත් සටහන ඉරියව්වේ උනත් සක්මනේ වුණත් හැම තැනම තියෙන ඇතුලේ එකම සටහන. පිටත එන්නේ එන්න නම් වණන්. පිටත එන්නේ එන්න තාරාතිරන්. පිටතට එන්නේ එන්නේ ඉක්මනට කුට්ටිය කඩා ගන්න හිතෙනවා. ඇතුළට ගිහිල්ලා බලනකොට ඒකට මේක අසීමිතව තියෙනවා. අය මේක ඇල්ලක් කඩා ගන්න ඕන කමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ආනාපානේ බලන කෙනා දැනට දැකලා තියෙනකමදි. තව මේකේ දකින්න පුළුවන් හැම සටහනක්ම හැම ආකාරයක්ම බලන එකට කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා. අද භවනා පටන් ගත්ත කෙනෙක් විදිහට බලන්න කවදාකවත් හිතන්න එපා. මම ආනපානෙ දන්නවා මට ආනපානෙ හුරුයි. මෛත්‍ය කානපානෙ ඝනදිනුවක් තියෙනවා කියලා හිතන්නේ නැතුව අද ඉපදිච්ච බබෙක් දැන් ඉපදිච්ච බබෙක් හුස්ම ගන්න කොහොමද? ආන්නේ විදිහට බලන්න ගියොත් අපිට මොන හිතවිලි තිබුණත් මොන සද්ද තිබුණත් මොන වේදනා තිබුණත් හුස්ම ගන්න එක අමාරු නෑ. ඒක වහන්න බෑනේ කාටවත්. අන්නේ විදිහට යන කෙනෙකුගෙන් කනබින්දමක් එන්න විදියක් නෑ. චෝදනාවක් එන්න විදියක් නෑ. මොකද දිගට ආනපන බලන්න බෑ. ඒක වෙනම දෙයක්. පුළු පුළුවන් වෙලා බලන්න හැම සටහනක්ම හැම ආකාරයක්ම බලන්න. ඒ නිසා රචනයේ මුල් කොටස ඒකට හොඳ නිදර්ශනයක්. දිගට මේ විදිහට කරගෙන යනකොට තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් එන්න බලන පටන් අර ගන්නවා මේ કોઈ දේවත් වචනෙන් නගන්න ඉස්සල්ලා මේ કોઈ දෙයකටවත් නමක් දෙන්න ඉස්සල්ලා මේ કોઈ දෙයකටවත් රින්ගන්න ඉස්සල්ලා හිතත් ඕක කරලා බලන්න ඕනේ. එතකොට මේ පුද්ගලයාගේ මුළු ජීවිතේම නොකරලා කෙරුවේ නැති වුණාට යෝගාවචර ජීවිතයක්. හිතත් කරන්නේ ඕකමයි. ඒ විශ්වාසය තමයි මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. බුදුන් පිළිබඳ විශ්වාසය ඔච්චර දුරදි කියන්නේ නැහැ. යනවනම් බුදුහාමුදුර දෙවි කෙනෙක් කරන්න වෙනවා. බුදුනාතර ආරම්භක නිකන් ලෝන් එකක් දෙනවා විතර බිස්නස් එක පටන් අරගන්න. Taman ගැන විශ්වාසය තමයි එන්න ඕනේ. ඒ විශ්වාසය එන්නේ හැමදාම Taman භාවනා කරන අරමුණ නවකේක් වාගේ හැම සටහනක්ම හැම ආකාරයක්ම දක්වන විදිහ බලන්න. Tamanටලාට සටහන් ආකාර පෙන්නතු කෙලින්ම යන ওই Java වේගිට. එතකොට ආය යන්න එපා. එතකොට ආය සතහන් ආකාර බල බල පවුරු ගන්න ඕනේ නැහැ. ආවේ නැහනේ. හිතවිලි වැඩිනේ, සද්ද වැඩිනේ. ආදුනිකෙක් වාගේ ආය පටන් ගත්තාම දන්න කෙනාට ගිහිල්ලා උරු පාරක් වගේ ඔතෙන් යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ගියාට පස්සේ අම්මා හම්බුණා වගේ. ඊට ඇයින් පස්සේ ආයේ මොනම දේ බාහිර දේවල් ඕනේ තමයි තේරෙනවා. අම්මගේ උකුලට ගියා වගේ, ආවගේ, ආව තමන්ගේ පැලසට ගියා වගේ ලොකු විශ්වාසයක් එනවා. මේකේ තාම විශ්වාසය ඇවිල්ලා නැහැ. නමුත් ඒ කාන්තෙම විශ්වාසයේන පාරක කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ මා සහභාගී වෙන පළවෙනි නේවාසික වැඩ භාවනා වැඩසටහනයි. මීට පෙර එක දින භාවනා වැඩසටහන් වලට සහභාගී වී තිබේ. ඔබ වහන්සේගේ පටිගත කළ දේශනා බොහොම එකටද සවන් දී තිබේ. මෙම වැඩසටහනේදී මා ප්‍රථම වරට පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙසගෙන පරයන්ක භාවනාව කිරීමට තීරණය කළෙමි. එය මට ආශ්වාස ප්‍රශ්වාසයට වඩා පහසුවෙන් සතිය පිහිටවීමට උදව් වෙන බව දැනුනි. මා උදරයේ පිම්බීම නිරීක්ෂණය කළෙමි. එය මගේ උදරයට බැලුම් බෝලයක් දා පුම්බන වාසේ පීඩනයක් තෙරපීමක් සහ තදවීමක් ඇති කරන බව තේරුම් ගතිමි. උදරයේ හැකිලිම බැලුමක හුලං අරින වාසේ හැකිලිමක් තද ගති අඩුවීමක් සැහැල්ලු ගතියක් ලෙස දැනුනි. මම උදරයේ පිම්බීම මුල් අවධියේදී තරමක් පිම්බී ඇති අවධියේදී උපරිම තෙරපීම ඇති අවස්ථාවේදී තේරුම් ගතිමි. වැඩමුළුවේ 4 වෙනි දවස අවසන් වන විට මෙලෙස පිම්බීම් වාර 40 50ක් පමණ නිරීක්ෂණය කළ හැක. ඉන්පසු සිතුවිලි වලට සිත ගෙද නැවත සතිය පිහිටන බව නිරීක්ෂණය කළෙමි. භාවනාව විනාඩි 10ක් පමණ කරන විට පිටකොන්දේ උලක් අනිනවා මෙන් වේදනාවක් හටගනී. ඒ වේදනාවක් වශයෙන් මෙනෙහි කෙලෙමි. එහි ඇතිවීම, වැඩිවීම සහ ක්‍රමයෙන් අඩුවීම නිරීක්ෂණය කෙලෙමි. එමෙන්ම අධික වේදනාවක් ඇති වී නැති වී ගොස් පිම්බීම් වාර 10ක් පමණ යන විට සිතෙහි කම්මැලිකමක්, නින්දට බරගතියක්ද නිරීක්ෂණය කෙලෙමි. විනාඩි 20 කාලය සතිය පවත්වාගෙන සිටින විට ක්‍රමයෙන් පිම්බීම හැකිලිම දැනීම අඩු වී නොදැනී යයි. මේ සමගම සැහැල්ලු ගතියක් ඇති දැනීම මුළු ඇඟේම සතිය ඇති බව දැනීම තුලින් මෙය හඳුනා ගතිමි. තවද කකුලේ සහ පිටකුන්දේ වේදනාව ඊතා අඩු තත්වයකට හැරේ. මෙසේ වේදනාව අඩුවීම සංඥාව අඩුවීම තුලින් සිදුවක් බව තේරුම් ගතිමි. තවද මෙම සංඥාව අඩු අවධියේ සිට නැවත පිම්බීම හැකිලිම දැනීම අවධියකට යෑම සහ නැවතත් ඒ තුලින් වේදනාව වැඩිවීම නිරීක්ෂණය කෙලෙමි. මෙසේ පිම්බීම හැකිලිම දැනෙන සතිය පිහිටවන පිඹීම හැකිලිම දැනෙන අවස්ථාවේ විනාඩි කීපයක් සංඥාව අඩුවී පිඹීම හැකිලිම නොදැනෙන අවධියට යෑමට හැකි බවද තේරුම් ගතිමි. තවද පිඹීම හැකිලිම නොදැනෙන විට මීට පෙර අත් නොදුටු දැනීම් දැනෙන බවද වටහා ගතිමි. උදාහරණ මූණේ කූඹුවෙක් ඇවිදින්නාසේ දැනීම වම් අතේ නාඩි ඉතා වේගයෙන් දැනීම ආදිය මා සතියේ සිත පවත්වාගෙන යාමෙන් එම දැනීම නැති වී ගිය බව තේරුණි විනාඩි 10ක පමණ කාලයක් පිම්බීම් හැකිලීම් නොදැනී සිටන විට සිතේ නීරස ගතියක් දැනේ සුළු කාලයකට නිින්දකට වැටුණාක් මෙන් මට තේරුණේ ඒ හරියට තේරුම් කිරීමට අපහසුය ඔබ වහන්සේ පෙර දිනක විස්තර කළාක් මෙන් නිින්ද වැනි තත්වයකට ගොස් නැවත සතිය එන අවධිය බැලීමට උත්සාහ කළත් තවම අපහසුත් විය. මගේ භාවනාවේ දියුණුව සඳහා කමඨහන් ලබා දෙනමින් කරුණාවෙන් ඉලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඒ තමන්ගේ තියෙන අපෝසත්කම දන්නවනේ ඒක තමයි කර්මස්ථානාචාර්යවරය කියලා කියන්නේ. මේක මට කරන්න ඕනේ මට තාම බෑ. මම හෙටත් කරනවා. අනිද්දත් කරනවා. ආන්නේ විදිහට මේ කුසල ඡන්දේ තියෙනවා. මෙන්න මෙතනයි මම යොමු කරන්න ඕනේ මොකද්ද? නේ වැරදිච්ච තැන ඉඳලා හරි තැනට එන හැටි. අගෝචර භූමියේ ඉඳලා ගෝචර භූමියට එන හැටි. අසතියේ ඉඳලා සතියට එන හැටි. ඇත්තටම අසතිය නෙවෙයි. එතන තියෙන අසතිය කියලා අපි නම් දැම්මට එදින නැවත සතියට එන හැටි. මෙන්න මේක බලන සුළු ගතියට හිටියොත් අසතිමත් කරන හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රය කියලා හිතෙනවා. මා වරද්දන කට්ටිය. ඉතින් එහෙම නැතු මේ පරිශීණි කරන්න බෑනේ දැන්. කවුරු හරි ඇවිල්ලා කරදර කරන්න ඕනේ. සද්ද වේදනා හිතවිලි කරන කරන කරදරයක් පාද හිතනවා ඌ එන්නේ අපිට කරදර කරන්න හැබැයි අපි දන්නවා ඒකේ මීන් ඇඩ්වාන්ටේජ් එක ගන්න කරදර ඉවර වෙන තැන බලනකොට බුද්ධජනනාංශ කියනවා මේ මුළු ලෝකෙම කරදරයක් මේ මුළු ලෝකෙම දුකක් දුකේ හැමාරේ බලනවා කියන්නේ සැපක් බොහොම සරල නිදර්ශනයක් බුදුරජාණන්සේ දෙන්නේ මුළු ලෝකෙම පිටලා තියෙන දුකක හට ගන්න හැටි බලනවා කියන්නේ දුකේ හට ගන්නවා බලනවා මාර පාක්ෂිකයි කෙලෙසයක් ඕනෙම දුකක කෙලවරක් තියෙනවා. ඔබ හට ගන්න තැන සහ පවතින තැන බලන්න යන්න එපා. ඒක හරි වෙහෙස කරනවා. ඒක නිකන් උක්දන්නම් මෙඩිකලා දැම්මා වගේ වෙහෙස කරනවා. හැබැයි ඒක හැම එකම ඉවරයක් තියෙනවා කියලා බලපං. නිරුද්ධ වෙන තැන බලපං. ක්ෂය වෙන තැන බලපං. වැය වෙන තැන බලපං. ඉතින් අපිට උගල තියෙන එක අවමංගල්‍යයක් මුස්පේන්තුවක් නොබෙලිය යුත්තක් කියලා. බුදුරජාණන් වහන්සේ ඊට වෙනස් කතාවක් කියනවා. කොයි දේකවත් පටන් ගන්නව බලනවා නම් දුකට සාදර වෙනවා. මාරපාක්ෂික වෙනවා කෙලෙසයක්. ඔය පටන් ගන්න හැම එකක්ම ඒක විසීම නැති වෙන සුළුයි. යංකින්ච සමුදේ නම් සම්බන්ත නිරෝධම්ම. ඒ සම්බන්ධාත්ම කියන දුකම තමයි යොදවන තියෙන වෙන මොකක්වත් නැහැ. ඒක ඉවර වෙනවා බලන කෙන සපක්. ඒ නිසා කාට හරි කියන්න දෙන්න පුළුවන් තරම් දුක් දෙන්නේ කියලා. පත්‍රේ ටෙන්ඩර් එකක් දාන්න ඕන. දුක් බාර ගන්නු ලැබේ. දුක් ගන්නා කාල. ඕන එකක් එන්න කියන්නේ ඒක ඉවරයක් තියෙනවා පොඩ්ඩක් බලන්නට දඟලන දුක් ඉක්මනට ඉවර වෙනවා. ඉවරන බන්නෝට ඒතකොට පුදුම සාන්තියක් එනවා කෝඩේට පසු වට වැසි නැත්නම් වැසට පස්සේ ඇවිත් ඇති වෙච්ච සාන්තිකර සත්වය ඒක ඊට පස්සේ ආය මකන්න බෑ බුදුරජාණන්ස කියනවා ගින්නක් ඇති වුණාට පස්සේ ආයකට කොච්චරවත් ගිනි තියන්න බෑ ගින්නක් වත් වෙලා ගියාට පස්සේ ඒක ඇත්ත තමයි තිබුණු සබ්බසැදීම නම් ඉවරයි ආය ගිනි තියන්න බෑ ඒ වගේ හොඳ දුකක් ඇවිල්ලා ගියාට පස්සේ බලන්න මොන જાතිගත අය දුකක් ගන්න බෑ මොකද දැන් ඉතින් ඉතිවිච්ච ඔක්කොම අමුතුවෙ පිච්චිලානේ තියෙන්නේ ඒ නිසා හැම දෙයකම ඉවර වෙන දැත්ත බලලා මම දන්නේ නැහැ කියලා දන්නවනම් ඊමණසම හොඳම අවදියක ඉන්න කෙනෙක් ජීවිතය පිළිබඳව දුක පිළිබඳව සතිය පිළිබඳව හොඳම අවදින් ඉන්න කෙනෙක් අප්‍රමාදී කෙනෙක් එයා දන්නවා මේකයි බලන්න ඕනේ කියලා ඊට පස්සේ එන හැම දෙයක්ම යාට උදව්වක් කරනවා අමුදව්වක් කරනවා පරිශනසයි එන්න හරියක් දුක් මේක ආයේ මේ මේ මේ අසුචි කෑල්ලක මුල් කෑල්ල හොඳයි මැද කෑල්ල නරකයි කියන දේ කක්ක තමයි. දිගේ ඉඳ සදා සදා සොත්ති. දුකමයි තියෙන්නේ. ඒ නිසා එන දේක ඉවරේ බලන්න. මේ මේ සංවිධාන සමාජයේ අන්තිම අකමැති එකට. මේ සංවිධාන සමාජය නැත්නම් මේ විවස්ථා මේ මේ මේ කියන සදාචාරේ හට ගන්න තැන තමයි අවධානය යොමු කරන්නේ. උණ්ඩ එකෙකුට ඔක්කත් ඉවර වෙන බලන්න විවේකයක් නැහැ. ඒක ඉන්සිඩ තව එකක් පටන් ගන්නවා. බුදුචාන් වහන්සේ කරන්නේ ඔක්කොමලා තොවිල නටන්න ඇරලා ඉවර වෙන පැත්ත බලන්න. ඒකල ගෝලියෝ ටිකට කතා කරලා කියනවා ඔය ඕන කෙනෙක් පටන් ගන්න කියන ඕන සංවිධානයක් කරන්න කියන ඕන දෙයක් කරන්න ඉවර වෙන හැටි බලන තොවිලේ. ඔක්කොගෙම තියෙන එකම ස්වරූපේ. මොකද ලෝකේ තියෙන හරියක් දුක. ඒ නිසා මේ අවසාන තියෙන වාක්‍ය තමයි හිතේ තියාගන්න. බැත්නම් පපුවේ පච්චයක් කොටා ගන්න. මුඛා හරි කමන්නේ. ආවිල්ලා තේ බිබින වෙලා බලන්න එපා. ගියාට පස්සේ බලන්න. කුයි එක උනත්. අන්න එතන තියෙන විවේකය තමයි අපිට තියෙන කයානුපස්සන, වයානුපස්සන, වේදනානුපස්සන, පටිනිසක් ගානුපස්සන කියලා කියන්නේ. ඒක ඉවර 100 100ක්ම වෙන තමයි තාගක් පටන් ගන්න. කරුණාකර මේක ඉවරන ඉස්සලා තාගක් පටන් ගන්න එපා. එතන පුළුවන් තරම් විවේක ගන්න. ඒකට ඉවර වෙන එක බලනවායි කියනකොට නිරෝධ සත්‍ය කියලා මේකට කියන්නේ ඉතින් අටුවාචාර්ය වහන්සේලා ඒක මෛත්‍රී බුදුහමරට දාලා තියෙනවා. නිරෝධය හැම දෙයකම ඉවර තියෙනවානේ. ඒක බලන්නේ නැතිකම මිසක් ඒක ලස්සනම කෑල්ල. නිරෝධ සත්‍ය දැක්කට පස්සේ මාර්ගය කියන්නේ බුදුහාමුදුරුවෝ බලන්නකෝ කොතරම් අසාධාරණද කියලා. නිරෝධය දැක්කට පස්සේ කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදා. දැන් මේ ලියන එකන දන්නවා හෙට කරන්න ඕනේ මොකද්ද? එයා තමයි ප්‍රතිපදාව වෙන්නේ. මොකද එයා දන්නවා කරන්න ඕනේ දේ. එයා නිරෝධය දන්නවා. මම තාම දන්නේ නැති බව දන්නවා. ඉතින් එයා හොයන ක්‍රමසාවිදි ලක්ෂයක් එයාට හම්බ වෙනවා. එයාට විතරයි නිරෝධගාමිනී ප්‍රතිපදාව හම්බ වෙන්නේ. නැත්නම් සුපර් මාකට් එකේ ගිහිල්ලා සල්ලි දීලා ගන්න එක නෙවෙයි නිරෝධමානී ප්‍රතිපදාව කියන්නේ. මේකයි මම බැලිය යුත්තේ කියලා දන්නවනම් බලන්න ඕන දහසකුත් ක්‍රම තියෙනවා. ඒක දන්නේ නැතුව ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටපාඩම් කරාට, පටිසම්පාදේ කටපාඩම් කරාට මේක දිය කරලා බිව්වට කොතෙන්ද දාන්නේ කියලා දන්නේ නැහැ. නිසා වටිනාම එක තමයි මම දන්නවා දැන් මට තාම වැරදිච්ච තැන ඉඳලා හරි තැනට එන එක අල්ලගන්න බැරි වුණා. ඉතින් අනිත් දවසේ ඒක බලනාසුලෝ භාවනා කරා නම් සිදුවෙන හැම අතවැරද්දක්ම භාවනාවට අමුදොවියක් බාටපත් වෙනවා. එයාට තේරෙයි ඕක සිද්ධ වෙන්නේ පරියන්කේ විතරක් නෙවෙයි. ලක්මනේදී සිද්ධ වෙනවා, එජිත වැඩ කොණ්ඩා සිද්ධ වෙනවා, කොඩි ගහයක සිද්ධ වෙනවා, ගෙන්දගම් පොළවේ සිද්ධ වෙනවා, රස්සාව කරනකොට සිද්ධ වෙනවා. ඔය කොච්චර ටෙන්ෂන් එකක් ගත්තත් ඉවර වෙන හැටි බලන්න. ගණන් ගන්න දෙයක් නැහැ. අවුරුදු 100ක් ගිහලා ඉවර වුණාට පස්සේ ඔය මොන තරම් වටිනා දෙයක් වුණත් නොගිනි හැකි මට්ටමට ඉතිහාසයට යනවා. අපි ඔච්චර නටන මොන සිද්ධිය වුණත් සාමාන්‍ය කියනවා 150ක් පැය 24කදී නල්ලන් වෙයි. ඉතාමත් වැදගත්. මේ රටක් විනාශ වෙනවා සංස්කෘතියක් විනාශ වෙනවා වුණත් අවුරුදු 100ක් යනකොට නිකන් ඉතිහාසගත කාරණාවක් විතරයි. ඉතින් මේක මේ දැවෙන පිච්චෙන වෙලාවේ මොකට මේ අපරාධ පෙට්‍රල් පුච්ච ගන්නෙ? යන්නරින්ද? ඊහාට පස්සේ සුද්ධ ලාභයක් තමයි තියෙන්නේ. කවුද එක්ස්පෙරිමන්ට් එක කරලා තියෙනවා. අපිට data collect කරන එක විතරයි තියෙන්නේ. නැත්නම් ඇත්තටම කියනවා මේක secondary data analysis එකක් තියෙන්නේ මේකේ. ඔක්කොම රිසර්ච් කරලා විසි කරපු data ටික ගත්තට පස්සේ top thesis එකක් ලියත හැකියි. secondary data analysis මොකද ඔක්කොමලා experiment කර කර data විසි කර කර යනවා. ඒ කට්ටිය දන්නේ පාවිච්චි කරන්න හැටි. පැත්තකට ඉන්න මනුස්සයා data analyze කරලා පුදුමාකාර බුදුජානනාංශගේ අත්දැකීම මුළු මානවයටම ඔය බුදුහාමුදුරුවෝ කියන සිද්ධාර්ථ ගෞතමට සීමා වෙලා නැහැ. හැම කෙනෙක්ගේම දුකක් බුදුරජාණන් කියනවා ළඟට ගේන්නේ කියලා. මොකද ඉසාලතර තුරතෝගයක්. ඇනලයිස් කරලා බලනකොට දුක අයිතිකාරයටත් වැඩිය මේ ඇනලයිස් කරන බුදුහාමුදුරන්ට විශේෂ ගෞරවයක් හිමි වෙනවා. පටාචාරාවක් වෙනවා ඉතින්. කිසాగෞතමෙත් වෙනවා. අඟුලිමාලත් වෙනවා. සෝපාකත් වෙනවා. ඔක්කොගේම බුදුරන්සේ ලස්සන මල් මාලාවක් ගොතනවා. ඒක නිසා මම වැරදිච්ච තැනක ඉන්නේ වැරදි තැන ඉඳලා හරි පාර එන එකයි බලන්න ඕනේ මට තාම බලන්න බැරි වුණා. ඒක තමයි ආර්ය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ඕක තමා විසින් සපයා ගන්න ඒක පුළුවන් නම් කිට්ටුවන්තයි කියන විශ්වාස කරන කෙනෙකුට ඕනෝක කියලා දෙන්න මෙන්න මෙච්චරයි මේ ලෝකයේ තියෙන වටිනාම දේ මිනිසෙකුට පමණක් කළා කියන්නේ කෙනෙකුට කරන්න බැරි දේ ඒ නිසා ඔක අවබෝධ කරනකොට ඒ කියලා දෙන්නත් හිතෙනවා මොනද ඒ තරම් මේක ඩිමාන්ඩ් එක තියෙනවා ඒක ඒ මතක් කිරීමත් එක්ක මම ආරාධනා කරනවා ඊගා ප්‍රශ්නට යන්න කියලා මොඩ මොට වෙච්ච සතිය. දැන් පීයක් හොඳට ගාවට පස්සේ ඒකේ කැපුම් කට්ට කියනවනේ දැල්ල. පීය දැල්ල කියලා කියන්නේ. ඒක ඒක ගල කිලුවයි කියන්නේ. ඒකට මොට්ට පීයක් කියනවනේ. ඒ පීය තියෙනවා. හැබැයි ගහකට කැපුවට හමස් වෙනවා මිසක් කැපුම් කට්ටට යන්නේ නැහැ. මුට්ට සති කියලා කියන්නේ මොට වෙච්ච සතිය. මම ඒක ඇහුවේ ස්වාමීන් වහන්සේ අර මුට්ටා සති සසම්පජානන බුදුහාඳුර කියලා කියනද ආනාපාන සතියට මම කරන්න එපා කියනද කරන්න එපා නෑ හරියන්නේ නෑ විසුගත ගන්නවා ඒ කරන්න එපා කියලා හරියන්නේ නෑ කෙරෙන්නේ නෑ ඒ කියන්නේ ඉබ්බන්න පියාට වෙන්නේ නෑ ඒක වෙන්නේ නෑ ඒ කියන්නේ සතිය පිළිබඳව දන්නේ නැති මනස කොච්චර තටමැව්වද ගොඩ විනන්න හදවුව මනුස්සයා වගේ අතපය දෙක සවුත් වෙනවා මිසක් ආ. සතිය කියන එක දන්නේ නැතුව ඔය මොන දේ කරන්න ගියත්. ඒක නිසායි කියන්නේ කිට්ටුම අන්තයට ආදරය කරන එකනට ප්‍රේමය, කරුණා, ආදරේ සතිය කියලා දීපන්. එච්චරමයි. ඒ වෙනුවට වෙන මොනවා කියලා දුන්නත් මේ ඩුප්ලිකේට් බඩු. ඇඩල්ටරේට් බඩු. පුළුවන් නම් සතිය කියලා දෙන්න. ඉතින් මට හිතෙනවා එහෙම නැත්නම් කාර්බන් නිකයින්දී කියන්නේ. ඒ වෙනුවට මේ බාලබඩු විගුණන එක තමයි ආගම කියන්නේ. මෙච්චර ලස්සන සුත්තමාන පාල නියම එලකිරිතියේදී මේ අනම්මනන් අයිපෙන පෙන්වන්න පටන් ගන්නවා. බණින්න හොඳ නෑ. මොකද අපිත් ඒවා කාලා තමයි විතර දැවිලා තියෙන්නේ. නමුත් ඒකෙන් මේ මනුස්සයා හැම මිනිහකම දන්නේ මම එහෙම කියන එක අසාධාරණ නැති. සතියෙන් මෙපිට මොනවයි ගන්නවත් උලඟ එජෙන්ඩා එකක් තියෙනවා. ඒක අහුවෙනවා. සතියේ විතරක් එජෙන්ඩා එකක් නැහැ. ඒක නිසා බිස්නස් එකට බඩු දැම්මට විකිණෙන්නේ නැහැ. මොකද මේක මාකටින් නෑනේ. ඇඩ්වර්ටයිස්මන්ට් නෑනේ. අනික හැම එකෙම තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරයි. ඉතින් ඒක නිසා වඩා හොඳ එක තියේදී හොඳ දේ අල්ලන්නේ කාට හෙන ගහන්න උගේ හොඳ ටික නිසාමයි කියලා සුද්දෙක් කියලා. තේරෙනවද එහෙම කියනවල? වඩා හොඳ තියේදී හොඳ අල්ලන මිනිහට හුණියවට හිටලා තියෙන උගේ හොඳ ටික තමයි. ඌට ඒක අතාරින්න බෑ. බුදුජාන්සේක අතාරින්න කියන්නේ වඩා හොඳක් පෙන්නලා. එහෙම නිකම් නිකම් නිකම් අතාරපක් කියන්නේ නැහැ. ඉතින් මනසට වඩා හොඳින් හොඳ වෙන් කරගන්න බැරුව තමයි මං මාත් හොඳයි. මං හොඳයි විතරනේ හොඳයි කිය ඉන්නවනම් දුඩිම්ම දුරුවන් කරන්න අසේවන ආශ බාලාන. මෙච්චර ලස්සන වඩා හොඳක් තියෙද්දි ඒ හොඳේ හිටලා තියෙන්නේ ඌට ඌණියමට හිටලා තියෙන ඔහුගේ හොඳ ටික. ඒ නිසා සතියේට නන් දෙකක් තියෙනවා සුපතිත්ථිත සති මුට්ට සති කියලා පුළුවන් තරම් මේ සුපතිත්ත සතියට යන්න හොඳ ෂාප් වෙච්ච නිතර වැඩ කරන එක. මුට්ට සති කියන්නේ පිහිය තියෙනවා හැබැයි දැල්ල මේ ගහලා නැහැ. ඒ කියන්නේ පිහිය විසි කරන්න එපා. ගහලා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස අද දින සක්මන් භාවනාදී මා දෙයක් නිරීක්ෂණය කළෙමි. මා වම දකුණ වශයෙන් කියමින් ගමන් කර පසුව ඒ යටි හිතින් ඔබ වහන්සේ කී අයුරු කියන ලදී. ටික වේලාවක් යන විට එම යටිහිතින් කියන දේ නිරීක්ෂණය කරන විට ඒද පරයන්ක භාවනායේ මෙන් වම දකුණ කියන එකද මර්ජ් වීමක් දක්නට ලැබුණි. එනම් මුලින් වම දකුණ යන වශයෙන් පසුව වම් වශයෙන් ඉන්පසුව කිසිත් නැති වෙන ආකාරයක් දුටිමි. අවසානයේදී නිකම් සක්මනක් ලෙස දරුණි. පසුව වාඩි වී පරයන්ක භාවනාවද ආරම්භ කළ විට ඒ ඊට සාර්ථක ලෙස දරුණි. ස්වාමින් වහන්සේ මේ ගැන පහදා දෙන්න. අද උදේ වරුවේ මගේ පරයන්ක භාවනාව සාර්ථක වුණේ නැත. මේකදී අපිට මම හිතන්නේ ඇඩිලේඩ් වලදී වෙන්න ඇති. මේ වගේ ලියන එක්කෙනෙක් කිව්වා මේ මේ පැත්තෙන් හිතවිලි තියෙනවා මේ පැත්තෙන් ආනාපාන තියෙනවා. එතකොට මට හිතවිලි පැත්තට ගියොත් ඒක බොහොම සිත් ගන්න සුළුයි ඇදිලා යනවා. මම හිතවිලි එක තියෙන බව දැනගෙන ආනාපානෙ බලන්න පුළුවන්. එසොට මං කොයික බලන්න කියලා මෙහෙම ආනාපාන තියෙන පිටිපස්සේ හිතවිලි තියෙනවා. ඉස්සරහා ආනපාන තියෙනවා පිටිපස්සේ හිතවිලි තියෙනවා. ආනපාන තියෙනවා ඉස්සරහා හිතවිලි තියෙනවා. අස්සෙන් ආනපාන තියෙනවා. එතකොට දැන් මේ එකම දේ කොයි වෙලාවකවත් හිතවිලි නැති හිතක් නැහැ. ඒ තියෙන එක ආන මූලික කර්මස්ථාන යටපත් වෙච්චාම හිතවිලි ගණන් ගන්න නැති වෙච්චා නෑ තමයි. හිතවිල්ල මත වෙලා ආනපාන යටපත් වෙච්චාම ආනපානේ නෑ කියන. දෙකේ එකක් නැති වෙන්නේ නෑ. ඒක එකනාගේ මේ කැපිපෙන ස්වභාවය විතරයි. මේ එකට එකක් වෙන් කරලා එකට පස්සේ එකක් වශයෙන් තියෙන එක තමයි අපේ මොලේ වම් පැත්තේ ක්‍රමය. ඕක තමයි අපිට අධ්‍යාපනයෙන් උස්මතු කරලා තියෙන්නේ. මේ ඔක්කොම අනලා තියෙනවයි කියලා හිතන්න. හිතවිලිත් තියෙනවා ආනපනත් ඔක්කොම වමනේ ගොඩක් වගේ අනලා තියෙනවා. ඒක තමයි දකුණු මොලේ. දකුණු මොලේ ආනපන දැක්කයි කියලා මහා ලොකු දෙයක් නෑ. හිතවිලි නොදැක්කයි කියලා මහා ලොකු දෙයක් නෑ. මොකද හැම වෙලාවෙම දෙකම තියෙනවා. බලන දෘෂ්ටි කෝණය විතරයි වෙනස්. එතකොට ප්‍රශ්නයක් එනවා. ඒ වම් පොළේ වම් මොලේ දර්ශනයට වඩා හොඳ නැත්නම් දකුණු මොලේ දර්ශනයට වඩා හොඳ කියලා. මේ ඔක්කොම අනලා. ආනාපානෙත් තියෙනවා, කෙලෙසුත් තියෙනවා, හිතවිලිත් තියෙනවා, මෙනෙහි කිරීමක් තියෙනවා, ඔක්කොම එක ගොලේ තියෙනවා එක පැත්තක. අනිත් පැත්තේ තියෙන හොඳට ආනාපානෙ මෙහෙමයි, හිතවිලි මෙහෙමයි, මෙනෙහි කිරීම මෙහෙමයි, කෙලෙස් මෙහෙමයි, වෙන් වෙන් කරලත් පෙන්වනවා. මේ දෙකෙන් වඩා හොඳ කොයිද කියලා හෙව්වොත් එහෙම සබහා මොකද කියන්නේ? එකට පස්සේ එකක් ගොඩ ගහලා තියෙන ලස්සනට arrange කළ සිස්ටම් එකක් තියෙනවා. අනිත් ඔක්කොම නිකන් මගේ කාමරයට ගියාම ඒක වගේ. ඔක්කොම අය මොකක්වත් ඔක්කොම අනලා තියෙනවා. ඉතින් මේ දෙකේ කොයි එකද හොඳ කියලා මං අහන්නේ. කවුරුර කැමතිද මතයක් ප්‍රකාශ කරන්න? වම් මොලේද හොඳ දකුණු මොලේද හොඳ? මට ඇහෙන්නේ මට ඔක්කොම තියෙන කලවම. ඔය දෙකම සමානයි කියන දවසක් එන්න පුළුවන්. ඒක තමයි නිවන කියන්නේ. අපි මේ කරන්න හදන්නේ සිස්ටමැටයිස් කරන්න හදන්නේ ජීවිතේ. ඒකවල ස්වභාවික නෑ. ඒක නිකන් හතරස් ලෝකයක්. ජපනා කියනවා they should have a certain amount of loveliness otherwise no life කියලා. ජපනේ ඒ තරම systematic. They should have mistakes in the life. They should have a lousiness. එද මොන මගුලක්ද මේ කඹුරන හරකෙක් වගේ අර උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම ට්‍රැක් එකේ දුවන එක. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන ඔක්කොම අනාගෙන ගාලල්ල වෙනවක් අද්දතු ඉන්න. ඒතකොට මිනිස්සු කියන මේකට හැදියාවක් නැහැ මේක මොනයක්ද කියන්න දන්නේ නැහැ කියලා දැන් අපේ අම්මෙන් බනින්නේ තෝ කවදාකවත් මහත්ෙක් කරන්න බෑ කියලා. කොහොම කරන්නේ? උදේ ඉස්කෝලේ යනකොට ධර්ම ගලපුවම මේ රවුම එහෙම්ම තියෙනවා. ආපු ගම ඒක ඇදගත්තා මේක ගලවලා දැම්මා. ඒ හතර දෙනෙක් ඕනේ එක දවසක දාඩිය ටික මකන්න. ඒ තරම්ම කියලා වැඩක් නැහැ. එකම පොතකවත් පිට කවර නැහැ. මොකද ෂර්ට් එක ඇස්සේ දාගෙන දුවගෙන යනවා බත් කන්න. එනකොට අර පළවෙනි පිට ගෙවිලා. ඒක එහෙම දාපු කවක් නගට පැන්නා. බය පහකට හයකට පස්සේ ඇවිල්ලා පහුවෙන් දවුදේ පිට කවරට නැතිස අඳුරන්න බෑ. මොනවා හරි පොට්ටියක් කරන ඉස්කෝලේ යනවා. අපි ගෙදර ඉන්නේ ඔක්කොම හරිම සිස්ටමැටික් මිනිස්සු. පෙන්වන්න බෑ මම නිකන් මේ කිනිතුල්ලෙක් වගේ ගෙදර. මයිතක ඉන්න බෑ. ඉතින් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ. හැබැයි ඒකේ පුදුම ජොලියක් තියෙනවා. මට දැන් ওই පොඩි එකෙක් උනන ලස්සන අඳවල තිබුණ තු අඬවන්න ඕන උට ඇඳුම් ගලවන්න ඕන ඔක මකන්නම ඕනේ මට. ඉතින් මේ දෙකෙන් මම ගොඩක් දැන් ජීවත් වෙන්නේ මේ සිස්ටමැටික් මිනිස්සුත් එක මට හරි බෝරින්. ওই පිරිසුදුකම් මට අල්ලන්නේ නෑ. ඒ වගේම අර අනාගත ජීවිතේ ඒකට ආස කරන්නත් එපා. දෙකම සමාන වෙන දවසක් ඉඳන් අපි කොහෙද ගිහිල්ලා තියෙන කියලා බලන්න. මේ හැම හිතකම මේ හිතවිලි ටිකක් තියෙනවා ආනාපාන තියෙනවා මෙනේ කිරීමක් තියෙනවා. ඕක අනලා තිබ්බයි කියලා මොකටද මං හිත නරක කරගන්නේ. ඕක හරියට සිස්ටම් එකක් උනායි කියලා මොකාටද ආඩම්බරේ. ඉතින් ඒ නිසා මේ අවුරුදු 180 ගණක් වෙනමයි තමයි ඊටත් වැඩි. මේ මොලේ ඇතුලේ දෙන්නෙක් ඉන්න බව නියුරෝ සයන්ස් වලට අහුවෙලා තියෙනවා. ඒකේ ෆ්‍රන්ට් ලෝබ්ස් දෙකේ left and the right කියන එක දැන් ඔය රිචඩ් ඩේවිඩ්සන්ට පින් සිද්ධ වෙන්න graph කරලා තියෙනවා. ඒක තමයි මේ පැත්ත හරිම systematic හරිම domineering එයා කියන සිස්ටම් එකෙන් විතරයි දිනන්න පුළුවන් කියලා. ඒක නිසා දකුණු මොලේට කතා කරන්න දෙන්නේ ඒක අනාගෙන තියෙන ඔක්කොම චිචිවත් එක බෑ කියලා දකුණු වම් මොලේ තමයි වම් හරි පරුසයි. ඒ සිස්ටම් එක අල්ලා ගන්නවා අනිත් ඔක්කොම මකනවා. සල්ලි හොයන හැටි යා දානවා. ජනප්‍රියතාව හොයනට එයා දානවා. නිෂ්පාදන කරට හොයා දාන හැබැයි මනුස්සකම නැහැ. බයලජ්ජාව පලාතක නැහැ. අර එහා පැත්තේ ඔක්කොමත් එකට ඉන්නේ යාට බයලජ්ජාව තියෙනවා, මනුස්සකම තියෙනවා, මාතෘත්වය තියෙනවා. කොයි දෙයකට අර කොච්චර සත්‍ය දුන්නත් අර යටත් කම්බ දෙනවා. ඉතින් මේ දෙක පොලරයිස් වෙච්ච එක තමයි උනේ සයන්ස් එකේ. පහුගිය අවුරුදු 200 තුල ටෙක්නොලොජි එකයි සයන්ස් එකයි ඊළ මේ දෙක පොලරයිස් වුණා. දැන් බලන්න සිස්ටමැටික් වෙච්ච ලෝකෙට අද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ වලිග ගන්න පටන් ගත්තා. තාම මෙහි ඉඳලා මේ පැත්තේ බලන ඉන්න කට්ටිය වැදගෙන බලන ඉන්නවා. මොකද මේ පැත්තේ ගණ්ඩම දෙයක් නැති විදිහට පරිසරය විනාශ කළා. mental මේ pollution එක ගත්තා. environmental pollution, global heating මේ ඕසෝන් ලේයර් එක නාස්ති කරනවා. එකෙකුට නතර කරන්න බලන්න බෑනේ. යනු බණ්ඩ වැද්දා දිහා පොඩක් හිතන්න කවදාකවත් ගහක් කොලක් කැපුවේ නැහැ. මරණයක් සිද්ධ වුණා නම් ඒ ගල්ලේ නැතරලා වෙන ගල්ලෙනකට ගියා. තිබිච්ච ආලයක් හරණ කෑව මිසක්කා වවන්න ගියෙත් නැහැ. දැන් අපි එතෙන්ට යන්න වෙනවා. දැන් අපි වනචරයයි කියලා කියන්නේ වැද්දට බුදු දහමසේ මොකද කියන්නේ අරඤ්‍යගතව රුක්කමූලගතව සුන් අම්මා එතකොට වැඳගෙන අහන්නේ මේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරව කොච්චර අමාරුද රිට්‍රීට් එකක් ඕගනයිස් කරලා කැලියට යන්නේ අපිට මතක නැහැ අපි ඉතදලා ආවේ කියලා. අවුරුදු කීයද ගත වෙලා තියෙන්නේ? අද කැලේට යනකොට බයයි කියනවා. පිස්සුනේ. අපි හැබෑනි වහිනේ එතන. ඉතින් ඒක වනචර නම් අපි මේ දවස් හතේ වනචරයි. අනන්‍ය රතේ රණින්නේ. නිසා කර්මා කළ මත ගන්න හැම සිස්ටම් එකක්ම අපාගත. මේක සිස්ටම් එකක් නැත්තේ නෑ බුදුරජාණන් අපිට දීලා තියෙනවා සිස්ටම් එකක් කාර්යෂ්ඨාංග මාර්ගය ඒක සම්පූර්ණයෙන්ම කියන එක මේ සංස්කාරයක් කියලා. ඒකෙදි පෙන්වන්නේ මේ වර්ග කරන්න යන්න එපා. මේක තියෙන්නේ ඇනිලා. මම තේරුම් කරලා දෙන්න ඕන පරිච්ඡේද ඥාන දානවා. මේ මේ හිත මේ සතිය මේ සමාධිය මේ ශ්‍රද්ධාව මේ රූප මේ නම කියලා බෙදනවා ඇත්ත කවදාවත් ඔව්ව විදිහට නැහැ. ඔවා තියෙන ඔක්කොම අනලා තියෙනවා. ඒ නිසා අභිධර්මයේ කරපේකන භවනා කරන්න ගියාම ඉතින් සතිය වෙනම පැකට් එකකට දානවා ගිනි පෙට්ටියක් වගේකට දාලා ඒක පැත්ත කරන් තියෙනවා. ඒක සමාධිය තව එකකට දාලා ගන්නවා. අන්තිමට බලනකොට මේ අතර කිසිම මායිමක් නැහැ. බෝඩර් එකක් ඇත්තෙම නැහැ. අනිත් එක ඒව අතර විවිධාකාර පරිණාමයකටපත් වෙනවා. සතිය කවදාකවත් එක නමකට ගැලපෙන්න හිටින්නේ නැහැ. භවනා කරන්න කරන සතිය වර්ධ වෙනස් වෙනවා. එයා සම්පජඤ්ඤයත් එක්ක සමාධියත් එක්ක මර්ජ් වෙනවා. ඒක උඩ කොහොමද අඳුරගන්නේ? ඒක නිසා මගේ භාවනා කරන මං කියන්නේ පටන් ගන්නකොට කයේ ඉන්න බව දන්නවනම් දන්නේ නැත්නම් ආනපානය අල්ලන්න නැත්නම් උතනින් පටන් ගන්න උතින් තමයි වැඩි කෙලවර වෙන්නේ. සමස්තෙමයි. ඒක තුල ආනපානය තියෙනවා. ඒක ආසස් ප්‍රසවාසය වෙනස් වෙනවා. ඒක තුලම පිම්බීම හැකිනම තියෙනවා. ඒක පිම්බීමේ හැකිනේ වෙනස් වෙනවා. ඒ ටික වේලාවකට විතරයි. ඊට පස්සේ ආයෙ මේක මර්ජ් වෙනවා. අර ටික වේලාවක් දෙන්නේ මේ පරිච්ඡේද ඥාන දිනු කරන්න. වෙන්කොට හඳුනා ගැනීම, ඩිලිමිටේෂන් පුරුදු කරන්න විතරයි. ඒක නිකන් මේ පිහියක් ගන්නවා වගේ වැඩක්. ගාවේ නැතත් පිහිය පිහිය තමයි. ඒ නිසා මේ කලවම තිබුණයි කියලා මොන්නම අවතක්සේරුවක්වත් වෙලා නැහැ. පොටෙන්ෂල් එක එහෙම තියෙනවා. අපි අවතක්සේරුවක් කෙරුවොත් අයියෝ මට සතිය නෑ, මට සමාධිය නෑ කියලා පොඩ්ඩක් ඒක අවචාවට ගිහිල්ලා තියෙන්නේ. තව ටිකකින් ඕක එනවා. ඒ වෙලාවයි සාද බඳගෙන ඇඬුවොත් ඒකට කෙලෙසයක් වෙනවා. මේක ස්ථිරව නැති කරන්න බෑ අපිට හම්බෙච්ච පැකට් එකේ තියෙන ඕක. ඒ නිසා සතිය නැතිකොට බලන්න ඉන්න ප්‍රශ්නයක් නැහැ. මනසක තියන්නේ ඒ වුණාට ආපහු එනවා. ඒ වගේ මේ කලවම වෙලාවකට එනවා එන්න ඕනේ. ඊට පස්සේ එක එක වෙන් කරලා පෙන්වන වෙලාවක් එනවා. අරකට වැඩිය මේක හොඳයි කියපු ගමන් මාන්නයක් එනවා. දෙකම එකයි. අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පවසමින් දෙන්නම හොඳේ කියා. අම්මා හොඳයි කිව්වත් වැරදි කියනකොට අයියා ඊ කියනවා. තාත්තා හොඳයි වැරදි කියනවා නංගියා ඊ කියනවා. නමුත් සිරි අයියා කියනකොට කරන්න දෙයක් නැහැ. ඒ නිසා නංගිය මල්ලිය වාසිපි දෙන්නම හොඳේ කියා කියලා පුළුවන් අපිට මේ ලස්සට හදාගත්ත මේ නොලෙජ් එක අපරාධ මොලේ හැදිච්ච කැන්සර් එකක් බව තේරුම් ගන්න පැත්තකට දාන්න පොඩ්ඩක්. ඒකල මේ අද ඉපදිච්ච වගේ බබෙක්ගේ වගේ අහිංසකකමට යන්නේ ඒකට සදාකාලික ඉන්නත් බෑ අරකට ඉන්නත් බෑ. ඔය දෙන්නටම නටන්න හරි නටන නාඩගම. මං කියන්නේ මේ නාඩගම සද්ධා නැතුව සීල නැතුව සති නැතර නටනවම නෙවෙයි. ඒකට බීල නටද හැකිනේ අපිට. ඒක නෙවෙයි මම කියන්නේ. අපි දැන් සෑහෙන දුරට ඇඳ ගහගෙන අපි කොටු කරලා තියෙන්නේ. ඕක ඇතුලේ පොඩ්ඩක් යඩ දෙන්න. එතකොට හැම කම්බිනේෂන් එකක්ම එන්න පටන් ගන්නවා. අපි දන්න මේ බ්ලින්කර්ස් දාපු පාර නෙවෙයි හැම කම්බිනේෂන් එකකම ඒක බුදුරජාණන්සේ දෙන්නේ නැහැ. මම කියන්නේ ඔකට ගිහිල්ලා රැඩිකල් ගඩ කරපන්. හැම හැම කාඩ් කුට්ටම අනානා ගහපන්. එකම අත සෙල්ලම් කරන්න එපා අනල ගහපන්. ඉතින් කාඩ් කුට්ටුමෙත් 52යි ඉචිලිත් 52යි. වීදි කපනවා කියලා තියෙන්නේ. ඔච්චරයි බුදුහාමුදුරු ගහන්නේ toy කාඩ් කුට්ටු විතරයි. ඒ නිසා බය වෙන්න එපා. කාටකොට්ටම කොච්චර යනුවත් ඇනෙන්නේ නැහැ. කාටකොට්ටම ඇනුවේ නැත්තම් ගේමකුත් නැහැ. අතර ගත්තට පස්සේ අපි ගතෙන් සෙල්ලම් කරාට ඊගා ගේමට යන්න ඉස්සලා මේක අහන්න ඕනේ. නැත්තම් මොකද මේකේ තියෙන ගේම? ඉතින් අතරමැද හැම වෙලාවෙදීම මේක අනා ගන්නවා. ඊට පස්සේ අනාගාමී වෙනවා. ඒ ගිහිල්ලා මේ දෙකම ගණන් ගත්තට පස්සේ ගණන් ගන්නතු ගියාට පස්සේ ඔය ගාලල්ලා කියන එක තමයි අන්තිමට වෙන්නේ. සංස්කාර ගැන සංස්කරණයක් වෙන්නේ එතන ඒ අවස්ථාවේ නෑ එතන සංස්කරණය වෙනවා උපේක්ෂාව වෙනවා මම නෙවෙයිනේ සංස්කරණය කරන්නේ අසංස්කාර කාය වචී සංඛාර අසංස්කාර කාය සංඛාර කියලා විඥාන කියලා ඉබේ සිදුවෙන වගයක් වෙනවා නැතුව ජීවත් වෙන්න බෑනේ ඉතින් ඒ නිසා අපි දන්නවා මේ වෙන දෙයි කරන දෙයි දෙකම මල්ලේ දාගන්නේ අපි දැන් කතා කරන්නේ. ඇතින් ගියාට පස්සේ නෝ භවයේ වශයෙන් වෙන කාරණා වගේ තියෙන ඒවා සංස්කාර වෙන්නත් පුළුවන්. ඉතින් මම නෙවෙයි නම් කරන්නේ ඒවට උපේක්ෂා වෙනවනම් ඉතින් ඊට පස්සේ ඒකෙන් ඉන්ෆ්ලික්ට් වෙන්නේ නැහැ අපිට දුක රිදෙන්නේ නැහැ අපිට. උපේක්ෂා වීමක් වෙතන තියෙන. එහෙම නැත්නම් සංස්කාර නැතිවීමක් නෙවෙයි. එහෙමනම් ඉතින් භවේ විනාශ වෙන්න ඕනේ. එහෙම එකක් වෙනවා මහා පරිනිර්වාණයේදී. මෙතනදී සිද්ධ වෙන්නේ මේ සංස්කාර වගේක් අනුන්ගේ දරුවෝ වගේක් අල්ලගෙන මේ අඬන්න කියන එක තේරෙනවා. මේ කොහිදෝ අනේකක් අල්ලගෙන මේ එනකොට මොනවත් ගෙනාවේ නැහැ. මේ අතරමඟදී හම්බෙච්ච මේ නාටකමට හම්බෙච්ච නඳු නිලිය අල්ලගෙන මේ නටන නාටකමේ තව පොඩ්ඩක මේ ඇඳුම් ගලවන්න වෙනවා. මේ වෙස් මාරු කරන්න. ඒකට වෙන නාටකකට අඳින්න වෙනවා. ඒකට අර නාටකමේ තියෙන රඟපෑම මෙතන නටන්න ගියාම ඉතින් කචල් ඉතින් මිනිස්සු ගල් ගන්නවා. අයි මෙයා මේ කියවන්නේ ඉස්සලා ඒකේ දෙවස් වගේක් නෙමෙයි මේ නාඩගමන. එච්චරයි ඒක නිසා මේක නාඩගමක් විදියෙන් බලනවා නම් අපිට වරදිනවා ප්‍රශ්නයක් නැහැ. හරියනවා ප්‍රශ්නයක් නැහැ. ගහලල්ල. මොකද මේ මේ රිහර්සල් එකක් නෑනේ මේ නාඩගමක රිහර්සල්. ඕකට හඬන්න දඩ. ඉතින් නාඩගමෙත් හඬන්න තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නාඩගම යඩන්නේ. සමහර වේග වරදවාගෙන දිගටම හඬනවා. මත වයර් මාරු වෙලා මේ වේශ නිරූපණේ නැත්තම් මේ සංස්කරණේ අංග සංස්කරණේ කියලා කියන්නේ නාටකමට මේ කොස්ටියම් සඳනෙක්නේ ඉතින් නාඩගමේ රජ වුණයි කියලා කියලා ගෙදර ගෑනින්ට රජකම් කරන්න ගියා. මොකද වෙන්නේ? ඒ ගෑණි මුට්ටිය නමන ඔළුවේ. එයා දැනගන්න මේ නාඩගමට විතර රජුරුව ගෙදර ගියාට පස්සේ ගෘහමූලිකයා කවුද කියලා දැනගන්න. නාඩගමේ ගෘහමූලිකයා වෙනයි. අන්නේම හැඩ ගැහෙන්න පුළුවන් චරිතයක් තියෙන මනුස්සයට විතරයි කිසිම සතෙකුට බෑ මෙයා සාජ ආසියට කොටු වෙලා. මනුස්සයට පුළුවන් ඩබල් ලක්ෂණ දාන්න පුළුවන් ට්‍රිපල් ලක්ෂණ දාන්න පුළුවන් සම්පූර්ණ තාත්වික චරිතයක් තියෙන්නේ හැබැයි නාටකමක් කියන්නේ මේක දන්නවනම් ඉතින් අමාරිසයිල තමයි ඔක්කොමලා අය ඔක්කොම නිකන් විනෝසමයක ඉන්නේ ඔකට වැඩිය සීරියස් ගන්න යන්න එපා ගරු ස්වාමීන් වහන්ස සිත සහ සිතුවිලි සම්පූර්ණයෙන්ම නැති වී ගොස් වෙනත් ඉන්ද්‍රියක ඇසුරු කරගෙන ඇසුරු කර නොගෙන ඒ පිළිබඳව දැනගන්න අවස්ථාවට පත්වුනිමි. මෙතනදී මම සතර ආකාරයකට එය අධ්‍යක්ෙමි. 1. සිත පැවැත්විය හැකි සමාහිත ස්ථානය. 2. එකට ගොනු වී පවතින ඉන්ද්‍රියන් ගැන ඇති දැනුම. 3. ඉන්ද්‍රියන්ගේ පිහිට නොලබා ඒ සියල්ල දැනගන්නා විඥාණය නැත්නම් දැනුම. 4. කිසිවක් නොමැති හිස් අවකාශය. මෙම සතර අවස්ථාවටම මනස යොදවා වෙන වෙනම නිරීක්ෂණය කෙලෙමි. එහිදී හිත පැවැත්විය හැකි සමාහිත අවස්ථාවක් කෙලෙස් වලින් තොර තැනකයි පෙර දැනුම උපයෝගී කරගෙන නිගමනය විය. ඉන්ද්‍රියන් එක් වී ඇතැයි පවතින දැනුම පුදු ශක්ති විශේෂයක් පමණක් බවත් ඒ යමකට වෙනස් විය හැකි තරම් ශක්තියක් දරන නමුදු මෙතනදී එසේ වෙනස් නොවේ. උදාහරණයක් ලෙසට නොබිඳුණු රලක්සේ එය බිඳුණු රලක් බවට පත් වුණොත් එය નિસર્ගයෙන්ම සිතුවිල්ලක ආකර්ෂණය ලබාගෙන මෙම தත්වෙන් ඉවතට යයි. මේ සියල්ල ගැන දැනගන්නා අමතර දැනුම නැතිනම් විඥාණය විනිවිද දැක්කිය නොහැකි දෙයක්සේ වැටහි. ඇති හෝ නැති తත්වයේ හැර අතරමැද අවස්ථා කිසිවක් අල්ලා ගැනීමට නොහැකි විය. සියල්ල බැඳ තබන හිස් අවකාශය ඉතිරි තුනම තිබුණොත් පවණක් පවතින බවද එකද සාධකයක් හෝ බැඳී විඳී ගියහොත් අවකාශයේ පැවැත්මක් නොමැති බවද නිරීක්ෂණය කළෙමි. අනුකම්පාවෙන් මගේ නිරීක්ෂණවල නිවර්දිතාවය ගැන අදහසක් දක්වන්නේ නම් මැනවි. මෙතන පිළිබඳව තව තවත් දීර්ඝ ලෙස බැලීමට හිතේ පවතින නොසන්සුන්තාවයම තාවයම මේ නිරීක්ෂණවලට හේතු විය. ත්වන් සරණයි. ඔය මේකේ අර වැරදි වචන තුනක් නැත්නම් වචනේ වැරදි විදිහට තුන් විදිහට පාවිච්චි කරනවා හිත, විඥානය සහ මනස කියලා. ඉතින් මේ ඔක්කොම එකනම් මේක තනිකරම විඥානයේ ප්‍රලාපයක් විතරයි. මගේ හිතයි හිතවිලිත් නැති වෙච්ච තැනකට ගියයි කියලා කියන්නේත් හිතමයි. ඉතින් එතකොට මේ හොරාගේ අම්මෙන් පේනහන්න ගියාට පස්සේ හොරා තමයි පුතා. ඉතින් ආරම්මණ්ඩි පඳුරු තියලා කියනවා අම්මට දැන් පේනවා පේන්නේ. අම්මා කියයිද? මේ මගේ පුතා තමයි අඩි 6ක් උසයි මෙච්චර ටිකයි පල්ලේ අහවල නේද ගත්තේ කියලා අම්මා පේන්නේ කියනවාද? ඒ වගේ මේ විඥානේ දෙන ලනු ටිකට තමයි මායාව කියන්නේ. ඔයත් එක ලනුවක් කියලා හිතාගන්න. යා හරිය ලස්සනට අවේලෙබල් නිකන් මේ තමන්ටම චරිත සාධික දී ගන්නවා. එනිසා මේ එතන හිත සහ චෛතසික නැති වුණා නම් කවුද නිරීක්ෂණය කරන්නේ? ඒ නිසා අපිට පුළුවන් හිත චෛසික එහෙම තියේදී පිට ඉඳලා බලන බැල්මක් බලන්න එච්චරයි. එහෙම නැතුව මේ හිත නැති කරන්න හදනවා, චෛසික නැති කරන්න හදනවා, විඥානය නැති කරන්න හදනවා කියන එක නෙවෙයි තියෙන්නේ. ඒවා ආහාර නොදී, ඒවට පොහොර නොදී ඒවා එහෙම එහෙම නැත්නම් අපි හිතාමතායකට උදව් කරන්නේ නැතුව යාට නාඩගම නටන්න බලලා මේ විශේෂ දර්ශනයක් අපි බලන ඉන්නවා. එහෙම නැත්නම් විසම දර්ශනයක් විපස්සනාවක් මෙයාට ඛණ්ඩ දෙනකොට නටන හැටි, තහ ඛණ්ඩ නොදෙන නටන හැටි. එතකොට ඒගොල්ල තමන්ගේ ආහාර හොයාගන්න අපිව රවට්ට ගන්න හැටි. අපිව වංචා කරන හැටි. අපිව ෂට කරන හැටි. ඉතින් ඒක නිසා මේ පළවෙනිම වාක්‍යයේ තියෙනවා මම හිත නැති වෙන එක දැක්කයි කියලා. ඉතින් ඒක වෙන්න බෑනේ. හොරාගම්මෙන් පේන අහලා අම්මා ඇත්ත කියයි කියලා. ඒ නිසා මේ මේක තමයි විඥානේ මායාව කියලා කියන්නේ. එයාට ඕනේ දෙයක් ලස්සනට හදලා මවලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒ මේ ගේම ගෙනියන්න එහෙම නැත්නම් මේ භවයේ පවත්තන්න විඥාන ගහන ගැටමේ. ඒක නිසා මේකත් විඥානයේ තවත් ප්‍රෝඩාවක් තවත් මායාවක් කියලා ඊගාවට බලන්න තියෙන ආසාවක් සඳහන් වෙලා තියෙන එක බලන්න දිගට බලන්න. බලනකොට දැන් හතර පැති කඩක් පෙන්වනවනේ. මට තුනට බහිනවට පහට නගිනවා. ඕන තරම් පැතිකඩ පෙන්වන්න පුළුවන් මොකද විඥාණයට ඕන අපි මොකේක හරි හිර කරලා ව්‍යවෘත කරන්නයි. ව්‍යවෘත කරපු ගමන් විඥාණය වැඩට ගියා. මොනම ව්‍යවෘතයක්වත් එපා. මොනම නම් කිරීමක්වත් එපා. මොනම ඉලක්කම් දෙමිල්ලක්වත් එපා. මේ හැම දෙයක්ම සංස්කාර ස්කන්ධයට වැටෙනවා. gediy pitima තියන්න. බෙදන්න යන්න එපා. gediy pitima තියන්න යන්න. බෙදෙන එකයි gediy pitin කියන එකයි වෙන් කරන්න යන්නත් එපා. ඒකට විඥානය මේ කරන කතන්දර ගෙතිල්ල විඥානය කරන මේ ෆැබ්‍රිකේෂන් එක තේරෙන පටන් ගන්න එහෙම නොකර යට ඉන්නම බෑ. කොච්චර කිව්වත් කණ්ඩක් දෙන්න බොණ්ඩක් දෙන්න නිකන් හිටපන් කියලා. හ්ම්. පුදුමාකාර නැති දේවල් වලින් ඇති දේවල් මවලා පෙන්නනවා. ඒ නිසා ඔක දිගට බලන්න හැබැයි මේ දීලා තියෙන උත්තර මේ ඔක්කොම අනුමත කරන්න බෑ. සමහර වගේ යම් යම් දාර්ශනික කොටස් තියෙනවා. ඒත් ඒව එච්චරම අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒක හුඟක් කෙනෙක් අපි මගේ දිහවල ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එක ඔය තියෙන්නේ. නමුත් මෙතෙන්ට ගිහිල්ලා පුළුවන් තරම් හුරු කරන්න මේක සෙකන්ඩ් නේචර් එක වෙනකම්. මේක මගේ හැබෑ නිවහන වෙනකම් කාටවත් ඔප්පු කර පෙන්නන්න ඕනේ අත් දකින්න දිගින් දිගට. මේ ලියන්න එපයි කියලා මම කියනවා නෙවෙයි. ලියපු නිසා මට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නැත්නම් මට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒක නිසා ඉදිරිපත් කරන්න හැබැයි හොඳට මතක තියාගන්න ඉදිරිපත් කරන්න කරන්න අපි රිෆයින් වෙනවා. තව තව තව තව ඉදිරියට යනවා. හැබැයි ආර්ය පරිශ්‍රයෙන් අත කරන්න එපා. දිගට වෙන්න ආරින්. ස්වාමීන් වහන්සේ භාවනා පිළිබඳ ප්‍රශ්න මෙපමණයි. කලින් ධර්ම දේශනාව පිළිබඳ කලින් ලැබුණ ප්‍රශ්නයක් තියෙනවා. අපි අද ධර්මයේ පිළිබඳ ප්‍රශ්න කරනවා. මේ හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුල්ම රාත්‍රී ධර්ම දේශනාවේදී කී පරිදි කෙලෙස් ඇති තැන සිට කෙලෙස් නැති තැනකට ඒම අසෝකං විරජං කේමං යනුවෙන් අදහස් කෙරුණියේ මූලික ධර්මයකට ඒම නේද කෙලෙස් ඇති වුන නිසා සතිය මෙහෙවා මෙහෙවා දැනගත් විට ආපසු උදාහරණයක් හැටියට මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාවක් පටන් ගැනීම ආදිය ආපසු නික්ලේශී තැනකට එනවා කියන්නේ අනුකම්පා කර තව ටිකක් පහදා දෙන්න ප්‍රශ්නේ පොඩ්ඩක් වර්ණගේ ප්‍රශ්නයක් තියෙනවා. ධර්වල් සරණයි. නෑ මේක ඇත්තටම මේ ප්‍රකාශය මෙහෙම කියන්න පුළුවන්. කෙලෙස් ඇති තත්ත්වයක ඉඳලා නික්ලේශී තත්ත්වයේ ටිකක් සදොස්සයිදයි කෙලෙස් වැඩි තත්ත්වයක ඉඳලා කෙලෙස් අඩු තත්ත්වයකට යනවා කිව්වොත් වඩා ආරසා ගන්න. මොකද හැම වෙලාවෙම මේක සිද්ධ වෙන්නේ සාපේක්ෂව. කවදාකවත් කෙලෙස් නැති තත්ත්වයක් මේ ලෝකේ ඉන්න ගමන් ගන්න බෑ. ඒක හරියට මේ මේ ලෝකේ කොයි කොනට ගියත් ගුරුත්වාකර්ෂණය බේරෙන්න බෑ. බුදුන් සඳහන් කර තිනවා නවිජ්ජතිසෝ නවිජ්ජතිසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාප කර්මං මොකද්ද මේක මුල් ගාන පද්දේ මතක නැද්ද? සමුද්දමච්චේ විවරම් පවිස නති නවිජ්ජ තීසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාප කරන. අපි කරනද පාප කර්මෙන් වෙන් වෙලා හැංගෙන්න පුළුවන් තරම් මේ මුළු జగත් තලයේ කොහෙවත් නැහැ. හැබැයි අපිට අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අනවශ්‍යයෙන් පටලවා ගන්න එක අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංස්කරණය කරලා ගන්න ටික අඩු කරතයි. ඒ තමයි සීල කියන්නේ. හිතාමතා කරන අකුසල කර්ම අඩු කරන්න. ඒත් පෙර කුසල කර්ම නිසා ඇබ්බැහි නිසා ගොඩාක් වැඩ යනවා. හැබැයි එතකොට තේරෙනවා ඒක ඉතින් දැනට කරන්න දෙයක් නෑ. හැබැයි දැන් මෙතෙක් අපි දැන දැන අනවශ්‍ය විදිහට මේ දාගත්ත කරදර අඩු කිරීම හරහා දැහෙන ස්පාසුවක් ලැබෙනවා. ඒ ස්පාසුව තුල බලතැහි ඒ වුණත් අපි ඇබ්බැහි යනවා. ඒ වුණත් කර්මඵල සිද්ධ වෙනවා. ඒස්තු දෝෂ නිසා අපිට කරදර වෙනවා. හැබැයි ඒක එච්චර පශ්චාත්තාප වෙන දෙයක් නෑ. මොකද මම ඉල්ලලා ගත්ත එකක් නෙවෙයි. අන්න ඒ විදිහට කරදර අඩුවීමක් සාපේක්ෂ අඩුවීමක් නිසාක කරදර ඇති තැන සිට නැත්නම් යනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. ඒ සාපේක්ෂතාවය දන්නවනම් පොඩ්ඩක් හරි ගමන්නේ තමන්ට අසහනේ අඩු වෙන ගතියක් දැනෙනවනම් ආතතිය අඩු වෙන ගතියක් දැනෙනවනම් ඒක නැවත නැවත කිරීමෙන් තව තව අඩු කරන්න යන්න හීනකින් අත හිටන්න එපා. ආතතිය ඇත්තේම නැත්නම් මේ ලෝකේ තියනවා කියන්නේ. කේවල පරිසුද්ධ භාවයක් මේ ලෝකේ ගන්න බෑ. සාපේක්ෂ වෙන්න පුළුවන්. ඒ නිසා කේවල පරිසුද්ධ භාවයේ තමයි සදාචාරවාදීය ඉස්සරහට අරගෙන ආයුධයක් කරගෙන තියෙන්නේ. එයා කියනවා මං කෙලෙස් සම්පූර්ණ වෙනකම් භාවනා කරන්නේ නැහැ. මං සුදුසෙක් නෙවෙයි. 100 100ක්ම වර සිල් ලකින්න ඕනේ. දාහනේ 100 100ක්ම ඉවර කරන්න ඕනේ. 100 100ක්ම හොඳ කෙනෙක් වුණාට පස්සේ භාවනා කරන්න ඕනේ කියලා එයා ඉතින් කවදාකවත් වෙන්නේ නැති චිත්‍රයක්ම වාගෙන ඉන්නවා. ඒක නිසා බාගෙට දන් දීලා බාගෙට සිල් දැකලා බාගෙට හොඳ වැඩ කරලා භාවනා කරන එකනටත් එයා දොස් කියනවා. බුද්ධහම කණ්ඩ හදනවා. ඔහොම පුළුවන් භාවනා කරන්න මේ ඔක්කොම අංග සම්පූර්ණ වෙලා කරන්න ඕනේ නේද කියලා. ඉතින් ඒක හරි දරුණ විදියට අපේ අටුවාවේ රිංගලා තියෙන දෙයක්. නිසා සාපේක්ෂව බලන්න වැඩි කෙලස් තැන ඉඳලා අඩු කෙලස් තැනට යනවා කියන එක තමයි හොඳේ ඉඳලා වඩා හොඳට යනවායි කියන එක. 100ට 100ක් හොඳ තැනක් හෝ 100ට 100ක් නරක තැනක් ලෝකේ නැහැ. අපි මේ ඔක්කොමලා ඉන්නේ අතරමැද පෙරහැර තමයි. ඒ නිසා වග බලා ගන්න. ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන එක ඒක තමයි මට මේකට දෙන්න තියෙන දෙන්න හිතෙන නිදහතර කාරණා උත්තරේ. හරියටම තුනයි. දැන් දෙයක් පස්ස අමාරු වෙන වෙලාව පැයකමාරක් වාඩි වෙලා ඉඳලා ඇත්ත ප්‍රශ්නේ ප්‍රශ්නේ හරි අමාරුයි. හොඳයි හොඳයි කියමු. පස්සේ තේරුම් ගන්න සවිනාස ගොඩක් කලින් ඉඳලා මේ උත්සාහ කරා. නමුත් ඊයේ ගොඩක් පැහැදිලි වුණා. මේ පටිච්ච සමුප්පාදය අනුව සලායතන ඇතිකොට පස්සේ ඇති වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ නාම ධර්ම තේරුම් කරනකොට රූපයක් පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා ඉගෙන ගත්තේ. නමුත් අර අනිත් ඔබහන්සේ කිව්වේ සම්මා දිට්ඨි සූත්‍රය තියෙනවා. සම්මා දිට්ඨි සූත්‍රය අනුව වේදනා සංඥා චේතනා ඒ ආකාරයට බැලුවහම ඇත්තටම පස්සයක් ඇති වෙන්න නම් චේතනාවක් තියෙන්න ඕනේ. කියලා අපිට පස්සේ සඳහා ඕන තරම් විකල්ප තියෙනවා. මේකෙන් එකක් සිලෙක්ට් කරන එක වෙනවනේ. ඇඩ්වර්ටික් කියලා එකක්. ඒක සිද්ධ වෙන්නේ අපි දන්නේ නැතුව අපේ චේතනා නිසා, අපේ වේදනා නිසා, අපේ සංඥා නිසා. ඊට පස්සේ සිලෙක්ට් කරපු එක මම ඒක අල්ලගත් නේ අහන්න දෙයක් නැහැ මම ඊට ඉස්සෙල්ලා ඒක සංඥා කරලා තියෙනවා මම ඒක වේදනාව විඳලා තියෙනවා මම මේ සංස්කරණය කරලා තියෙනවා ඒක නිසා අල්ලගත් එක తත්‍ර తත්‍රාభిනන්දනීය කියලා වෙන්නේ අල්ලන්නේ ඉස්සෙල්ලා අපි දන්නේ නැතු අපේ වේදනා සංඥා චේතනා අපිට කලින් ගිහිල්ලා සිලෙක්ට් කරනවා විඥානේ පහළ වෙන්නේ ඉස්සෙල්ලයි සංස්කාර පහළ වෙන්නේ ඒ නිසා හිත ගිය දන ආදර රජමාලිගාව සෑදී. තාඩරේ මෙයාට හරි කියලා හිතුණා නම් ඉතින් යාළුවෙනි මේ අපේ මෙයා කැතයි. ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඉතින් හොඳයි කියලා හිතුණා නම් ඉතින් හොඳයි තමයි. ඊට පස්සේ ඌට කැතපෙන්නේ. ඒ කියන්නේ හිත ගියා. ඒක චේතනාවෙන් ඒ කියන්නේ අපි දන්නේම නැතුව තෝරගන්න මෙන් ඇති වෙනවා පස්සේ. ඒ කියන්නේ අපි තෝරගන්නවා බලන්නේ මොකද්ද කියලා. ඔව් ඒක මෙහෙම ඔය කළුපාණ මහත්තයාගේ පොතේ එයා විස්තර කරනවා මේ ලොක්කලාගේ ලොක්කා නේ ඩේවිඩ් කළුපාණ මහත්තයා ඒකේ විස්තර කරනවා ඒක විස්තර කරන වෙන විදියකට විඥානය ඇති වෙන ඉස්සලා සංස්කාර ඇති වෙන්න බෑ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන එතකොට අවිද්‍ය විඥානයේම දරුවේ තමයි සංස්කාර කියන්නේ සංස්කාර තමයි විඥානයේ බැලිය යුතු දේවල් තෝරන්නේ සංස්කරණය කරන්නේ එයා. හරියට නිවුස් මීඩියා එකක් ගන්න. ඒකට තොරතුරු ඔක්කොම එනවා. එයා Tamanට වාසිදායක තොරතුරු විතරනේ නිවුස් රීල් එකට තොරතුරු ඔක්කොම එනවා. ඒ තේරුවාට පස්සේ නිවුස් රීල් එකේ තියෙන බොරු නෙවෙයි. හැබැයි Tamange පෙන්වන්න ඕනේ තීසිස් එක ඔප්පු කරන්න තොරතුරු විතරක් ඉදිරිපත් කළා. එයා කෙනෙකු පුළුවන් කියලා බලන්න. හැබැයි එයා විශාල ප්‍රතිශත තොරතුරු වහනවා. මේක ඔප්පු කරන්න. ඒතර සංස්කාර දක්වා එන තොරතුරු වර්ණාව ශෝෂණයකට ලක් වෙන සංස්කාර. ඊටසේ විඥානයේ පෝෂණය වෙන්නේ සංඥා සංස්කාර දීපු තොරතුරු වලින් විතරයි. එතකොට මෙතන ඔය කියන පස්සපච්ච වේදන ඒ කියනකොට ඔතන මේ චේතනා තමයි ඔතන සංස්කාර වෙන්නේ. චේතන සංස්කාර දෙක එකයි. චේතනාවට අහු වෙලාට පස්සේ තමයි අපි ස්පර්ශයට ලක් වෙන්නේ. ඒක ඒක මමද මම නෙවෙයිද පිටකෙලෙද්ද දෙකේ එකතුවක්ද නැද්ද කියන එක අහන්න එපයි කියලා සාරිපුත්ත හමුදුර කියනවා දෙක එකක්වත් නෙවෙයි මම දන්නේ නැහැ. මොකද මම එහෙමනම් ගින්න රත දාන්නේ නැහනේ. දපත් කනකොට දිව හැපෙන්න මම හිතලා කරනව නෙවෙයිනේ. හැපිලා. නමුත් ඒකට හේතුවක් තියෙනවා පරණ කර්ම ශක්තියක්. එහෙම නැත්නම් වෙන ඇබ්බැහියක් ඇවිල්ලා එතන වැඩ කරනවා. ඊට පස්සේ මම ඉසాతකවන ඇඬුවට මම එතෙන් වග වෙලක් තියෙනවා වග වෙලක් නැහැ. ඒක පැත්තකින් බලන්න. මොකද මම තැවෙනවා ඊට පස්සේ. ඒ නිසා ස්පර්ශ වහවට එනකොට ඒක වේදනා සංඥා චේතන වලින් පෙරිලාවිලා තියෙනවායි කියන එකයි කටුකුරුද්ද ස්වාමීන් වහන්සේ ඔය මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් අදලා දාන්නේ. නමුත් පටිච්චසම්පාදයේ පෙන්නකොට පෙන්නන්නේ යම් තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා. යං වේදේති තං සංජානාති. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචමක ධර්ම පෙන්නන්නේ. ඒකේ මේ හරියක නම් පස පසට දාන්න ඕන කියලා ඥාන දාමතු කියනවා. ඒකයි මම හිතුවා දැන් මගේ උදාහරණයක් ගත්තහම දැන් මම භාවනා කරන්න වාඩි නම් මම මම සතිය පිටවන්න මම පිළිබින හැකිලිමද දෙකම මට අරමුණු වෙනවා. අනා මට ඒක මම තෝරගන්නවා එකක්. ඒකෙන්දි මම සතිය පිහිටවන්න තෝරගන්න මට මම හිතාගෙනවා දුනොතින් මට එතකොට අර පිම්බීම හැකිලිම මට අරමුණු වෙන්නේ නැහැ. මට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණු වෙනවා. ඒ කියන්නේ මම එතන මම තෝරගත්තා කියන එක. ඔය තෝරගන්න ඊට කලින් ආශ්වාස ප්‍රශ්වාසයෙන් ලැබිච්ච වේදනාව සහ පිම්බීම හැකිලිම ලැබිච්ච වේදනාව පිළිබඳව මතක සටහන් තියෙනවා. වේදනාව වශයෙන් තියෙනවා සංඥා වශයෙන් තියෙනවා පස්සේ චේතනාවක් තියෙනවා වැඩි වාසි දෙන දෙයට ඉබේම ඇදලා යන්නේ ඉතින් අපි ස්පර්ශ කරන තැනට යනකොට ඒ තුන දැන් වැඩ වෙලා ඒක ඒක මම හිතලා කරන එකක්ද නැත්නම් මේ ස්වභාවික වර්ණය හරහා සිද්ධ වෙන දෙයක්ද පරිණාමය හරහා වෙන දෙයක්ද කර්මය හරහා වෙන දෙයක්ද චිත්තජද උතුජද කියලා කියන එක අපි සිලෙක්ට් කරන එකට හේතු හතරක් දෙනවා කර්මජ චිත්තජ උතුජ ආහාරජ කියලා ඉතින් ඒකේ වෙස්ට් එක දැන්ට තෝරාගෙන තියෙනවා චිත්තජ කියන එක අල්ලගෙන තියෙනවා. අපි අත ගන්නෙ අපේ හිතට ඕන දේ විතරයි. ලෝකේ දින ඔක්කොම අත ගන්න බෑ. ඒ කඩුපහන මාත්‍යා කියනවා මේ විඥානයේ වෙත එළඹෙන දේ සියල්ලම බලන්න විඥාණයට බෑ. රූප වර්ණකම සද්ධාහන්න බෑ. ඒ නිසා සිද්ධ වෙනවා සංස්කාරවලට වැඩියෙන්ම කෙලෙස් උපදවන වැඩියෙන්ම කෑදර කරන දේ විඥාණයට ගෙනත් දෙනවා. විඥානය හිතන්නේ මේක සමස්තය කියලා. මෙයාගෙන් සිලෙක්ට් කරලා නෙන්නේ දොරටුපාරයි තීන්දුව කරන්නේ රජුරු හම්බෙන්න යන්නේ කවුද කියලා. ඉතින් රජුරු හිතනවා මයි ළඟට එන්නේ රටවැසියයි කියලා නෑ. දොරටුපාරය විසින් සිලෙක්ට් කරන කට්ටිය ඉන්නේ. හැබැයි දොරටුපාරය සේවයට යොදලා තින්නේ රජුරුමයි. ඒ නිසා ඕනම කන්තෝරුවක සීසී ලොක්ක කවුරු වුණත් වැඩේ තියෙන්නේ පියන්න තේනේ. උගුණ කෙනෙක් දන්නවනේ වැඩේ වෙන්න ඕනේ දැන පියන් ගිහලා ෆයිල් එකේ අට තිබ්බට පස්සේ සීසී වැනෙව්වොත් සීසී ගේ බෙල්ල යනවා. මොකද පියෙන් දන්න වැඩේ කරන්න හැටි. ඒ වගේ මේ යන සෙල්ලමේදී වංචනික ධර්ම, ඡඩ ධර්ම, මායාවී ධර්ම පිළිබඳව දන්නේ නැතුව ගියොත් අපි ඒකාන්තයෙන්ම ඡට මායාවී වැඩක් කරනවා. මම මේ ක්‍රියාත්මක වෙන දේ හරහා මම මේ මම විසින්ම සාධාරණීකරණ කරන කරන වැඩ හරහා හැම එකකම ෂටයි හැම එකක්ම මායාවි හැම එකක්ම වංචනිකයි කියලා දන්නවනම් අපි කියනවා මෙහෙමයි මාව විශ්වාස කරන්න එපා මම මේ දෙක කරනවා. හැබැයි මම උපරිමයෙන් මම කරනවා. හැබැයි මේක ඇතුලේ ෂටමා යවි නෑ කියලා හිතන්න එපා. මම උඹට කියන අමාරුයි දන්නේ මම භාවනා කරන කෙනෙක්. ඒ නිසා අපි කාඩ් එකේම දෙනවා කියලා මම අවංකව තමයි කරන්නේ. ස්පර්ශයට මතු වෙන්න බෑ වේදනා සංඥා චේතනා නැතුව. හැබැයි අභිධර්මයේ උගන්වනකොට කියන්නේ පහස පච්චා වේදනා කියලා. ඒකත් බොරු නෙවෙයි. මොකද මන්ද බින්දික සූත්‍රයේ තියෙනවා එහෙම. එක දවසක් මට මතකයි මම ඇහුවා අපි ඔය ධර්ම සාකච්ඡාවක් තියෙනවා විජේ හරි මේ විජේ හරි. ඉතින් මං කිව්වේ එතකොටත් මං හිතන්නේ මෙච්චරම පිසුදු නයි කියලා. යමක් ඉස්සෙල්ලාම හම්බෙච්ච වෙලාවගේ පසපච්ච වේදනාව එනවා ඇති. නමුත් දන්න දෙයක් එක්ක හැසිරෙනකොට නැවත නැවතත් හැම වෙලාවෙම සංඥා වේදනා චේතන පෙරිලා තමයි ස්පර්ශ ගාවට එන නිසා අපි ඒකයි හැමදාම දන්න කට්ටියක් එක්ක ඉන්න කැමති. අපිට අරසාවක් තේරෙනවා එතකොට. අලුත් තැනකට ගිය ගමන් අපි නිකන් කරකොල ඇතරියා වගේ ගැඩවිලෙක් ඇදලා කාන්තාරයකට ඇදලා දැම්මා වගේ අපි බයයි. මොකද මේ අලුත් වෙන එක හැම දෙයක්ම ත්‍රෙට් එකක් අපට. නමුත් අලුත් දෙයකට යන්නේ නැතුව කවදා නිවන් දකින්න බෑ. අපි දන්න සද්ධාවේ දන්න රුචියේ දන්න අනුස්සවේ දන්න ආකාර පරිවිතක්කේ දන්න දිට්ඨි නිචානක් අන්තිය නිවන නෑ නැති වෙන්න ඉඩ තියනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එනිසා අපි සද්ධා කරන දේෙන් පිටපැත්තේ නිවන තියෙන ඉඩ තියෙනවා. අපි රුචි කරන දේෙන් පිටපැත්තේ නිවන තියෙන ඉඩ තියෙනවා. අපි ඇසුවිරු ඥාන වලින් පිටපැත්තේ නිවන තියෙන ඉඩ තියෙනවා. අපි තර්කයෙන් ඔප්පු කරන දේ පිටපැත්තේ නිවන තියෙන ඉඩ තියෙනවා. අපේ මතියට පිටපැත්තේ නිවන තියෙන ඉඩ තියෙනවා. ඒක මේ අනුපස්සනේ සූත්‍රයේ චම්කේ සූත්‍රයේ හැබැයි මම දැක්කා ඒක තව අංගුත්තර නිකායේ බුදු දනසේ කියලා තියෙනවා. මිනිස්සු මේ මනින්ද කිරන්න පාවිච්චි කරන හැම උපමානයක්ම බොරුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ උපමාන වලින් පිට සත්‍ය ඉඩෙද තියෙන ඉඩ තියෙන නිසා බුදුසසුන හැම වෙලාවෙම කියනවා 아무තු තැනකට ගියා නම් නින්දක් වගේ බයක් වගේ චකිතයක් වගේ කම්මැලිකම ඔය නිවනේ පෙර ලකුණු. උඹ ඒකට පස්ස ගැහුවා නම් ඔය පයින් ගහන්නේ නිවනට. බාපහු එන්නේ කබලෙන් ලිපට. උන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චා කියලා පළයා කම්මෝගෝ චිකාගෝ රාජා හෝමහෝ ගංගා හෝ frog jump into the old pond prop ඔය මයික් එකේ වැඩක් ගන්නෙම නැහැ. මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ සමහර අවස්ථාවල පස්සේ අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් සමහර අවස්ථාවල අපිට තෝර ගැනීමක් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අපි සතිය පිහිටනවා කියන්නේත් අපි එතන පස්සේ සඳහා තෝර ගැනීමක් කරනවා. තෝර ගන්න හැම දෙයක්ම තණ්හාමාන දිට්ඨියෙන් පරිබා පරි මේ ආකීර්ණයි කියලා බුදුහාමුදුරු කියනවා. අපි යමක් තෝරන මගේ දරුවා, මගේ කහ පාට, මගේ ආණ්ඩුව තෝරන හැමදේම තෝරන්නේ තණ්හා වඩන්න මාන වඩන්න දිට්ඨි වඩන්න. ඒ නිසා අමෝරාවෙන් ඇති කරන සතියත් කෙලෙස් සහිතයි. පස්සේ එනවනේ සතියක් නිකම්ම නිකම් නිකම් බීඩි බීල බීල පුරුදු වෙච්ච මනසට නොදැනීම බීඩියක් බොනවා සහිත. ඒක තමයි සතිය කියන්නේ. ඒක තමයි සුපතිත්‍ත්‍ත සතිය කියන්නේ. ඒක යාගේ නෙමෙයි. තටමන තාක්, ඒ කියන්නේ සක්මනේ සක්මන් කරන තාක්කල් සක්මන නැහැ. කවදා හරි අනායාසයෙන් සක්මන් වෙනවා දන්නකොට අන්න බඩු ෂුවර්. ආනාපානෙත් යනවා. හිතවිල්ලක හිත තියන ඉබේ මෙයාට එතන ආනාපානෙ එන්න. මම කියන නෙවෙයි. මම කියලා කරන තාකල් සසංකාරිකයි සචේතනිකයි. ඒක ඒක කරලා තමයි මෙතෙන් දෙන්නේ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න අරක පහක් කළා සලකනවා නෙවෙයි. ඒ කරන තාකල් අපි රිහර්සල් කරනවා. ඒ කරන තාකල් අපි ප්‍රැක්ටිසින් අප්‍රෙන්ටිස්. කවදා හරි එන්න ඕන සතිය සෙකන්ඩ් නේචර් එක වෙන්න ඕන. ඊට පස්සේ අපි එන්නේ ගෙලිම බුදුහමෘත් එක්කමයි. ඊට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාතගේ බය නැතුව. ඇත්ත. සත්‍ය පිහිටීම සඳහා ගන්න ප්‍රයත්නයත් ඡන්දයක් තමයි. ඒකට අපි කුසල ඡන්දයක් කියලා කිව්වට ඒක තාමත් රාග ద్వේෂ මෝහ තණ්හාමාන දික්ටි භරිතයි. කමන්නේ. පටන් ගන්නකොට එහෙමයි. අන්තිමට සතිය එනවා ක්ෂණ මාත්‍ර සතිය. ඒකට කියන්නේ මේ සති මාත්‍රාව සුපතිත්ත සත්‍යයක් වෙනවා. එයා සති වෙන්නේ නැතුව කරන්න දෙයක් නැහැ. මනසට තේරෙන්නේ නැහැ ජීවත් වෙලා වැඩක් නැහැ. හැම වෙලාවෙම කරන සතිමත් වෙනවා. හැබැයි ඒක මෙහෙවීමකින් තොරව. ඒකට කියන්නේ අසංස්කාරිකව කිය. හැබැයිට එන්නේ ඒක. ඒ කියන්නේ සතියත් සංස්කරණ කියලා කියන හැබැයි තමයි. අපි දන්නවා අනෙක් හිතා නිකන් ඉඳ දුන්නොත් මෙයා යන්නෙම කාමයට. යන්නෙම මම අයනේට. යන්නෙම මහන්නේට ඒ නිසා සති ආදී උදාසීන අරමුණට දාන්න යනවා. ඒ යන්නේ යම් ප්‍රමාණික ඡටමාය විගතිය ඇතුව යම් ප්‍රමාණික තණ්හාවන් දිට්ඨිය ඇතුව ඊට පස්සේ කරගෙන කරගෙන සතිය පිහිරියට වාසේ සතිය සුපතිත්ත්ව වෙන්න ගැම්ම ගන්න වෙලාවක් එන්නේ. එතෙන්දි manussත්ත්ව ඉක්මවලා යනවා. අපේ අගයන් ආඩම්බරයන් මට්ටම් තීමා මරියදාවක් කඩලා යනවා. ඊට පස්සේ ගැම්ම ආවට පස්සේ සහලවන්න ගන්නකොට තේරෙන කන්ට්‍රෝල් කරන්න බෑ. ඊට පස්සේ මොකුත් කරන්නේ හැබැයි ඒක යන්න දුන්නොත් සතිය පවර් එක ගේන් කරනවා ඉතින් අපි බය තමයි තියෙන්නේ අතෙන් යනකොට ආපහු ගන්න හදනවා හිතාමතා කරන සතියට එහෙම නැත්නම් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සතියට මේක යන්නම ඕනේ එහෙම එහෙම මේ බලපණින් නැතුව ඒ සීමා මරියාදාවල් කඩා ගන්න නැතුව හොඳ නරක දෙක ඉක්මවන්නේ නැතුව සදාචාරයේ ඉක්මවන්නේ නැතුව විපස්සනාට එන්න බෑ. සදාචාරයෙන් තමයි පටන් අරගන්නේ. ඉතින් ඒක සදාචාරවාදියාට අරග පේන්නේ බීතිකාවක් විදිහට. එයාට පේනවා මගේ අගයන් ආඩම්බරයෙන් කඩලා යනවා. ඉතින් ආයතන දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා fear of freedom වෙනවා. fear of unknown වෙනවා. fear of new වෙනවා. ඉතින් ඒක උඩ දන්න එකට එනවා. කම්මෝපචිකාගෝ යන මිනිස්සෙක් හිතන්න බලන්න මොකාවත් කියන දෙයක් අහන්නේ බුදුහාමුදුරුවෝ කියන දේවත් අහන්නේ නැව. මොකද බුදුරජාණන් කියනවා මට උඹට විවේක ලබා දෙන්න බෑ විමුක්තිය ලබා දෙන්න උඹ උපයන්න ඕන. උපයන්න නම් තිබුණ මල්ල කැප කරපන්. ඒක ටික ටික කරන්න පුළුවන්. ඒක නිසා මේ මෙතන විතරක් නේ ওই ප්‍රශ්න තියෙන්නේ. මේ පස්සෙට ඉස්සලත් වේදනාවක් දෙනවා පස්සට පස්සෙත් වේදනාවක් තියෙනවා. නාම රූප වලට ඉස්සරහත් විඥානය තියෙනවා පස්සෙත් විඥානය තියෙනවා. එතන තමයි බුදුරජාණන්සේ ගොඩාක්ම පෙන්නලා දෙන්නේ දාන සූත්‍රයේදී නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කියන එක මොන යකාටවත් තේරුම් ගන්න බෑ තේරුම් ගත්තට පස්සේ ගත්ත විඤ්ඤාය ඒකට සෝවන් වෙලා ඉවර වෙලා තමයි තේරුම් ගන්න. තේරුම් ගන්න බෑ මේ පොළවේ ඉඳගෙන. ඒකට ඒ මිනිහා අම්බරවගෙනම යනවා. යකා යන්නේ කිරියත්තක් කඩාන හූතුණක් තියාගෙන තමයි යන්නේ. එතකොට තොවිල සාර්ථකයි. ඉතින් වෙලා තියෙන්නේ අල්ලපු ගෙදරට බය හූ තිනකොට. තොවිල් නන්නකොට කියලා තියෙනවා. මේ වෙලාවට ඒ ඒ යකා යන්න හදනකොට ඌ යන්න හදනකොට ගහලා ගහලා ගහලා අන්තිමන කපුවා කියනවා ඔබට කොහොමඩක්වත් දෙන්නේ නැහැ මගේ ගෙදරත් අරස කරලා දෙන්නේ මේකත් අරස කරලා දෙනවා මම දැන් කොටු කරලා කියලා. ඒක කියනවා යන්ඥා කියලා. බෑ ලකුණක් කියලා බලයන් කියලා. ඊට පස්සේ යා කියනවා මම මේ ওই දින කොලයක් හොල්ලගෙන හරි මේ යන්න කියලා. පුළුවන් නම් මාලිගාවේ දැන් කරඬු වැඩ ඉන්න වැඩ ඉන්න ගේ කොතරම් ඵලයන් කියලා. කිට්ටු කරන්නවත් බෑ. වැතර පුදුම අරසාවක් තියෙනවා. නැත්නම් පෙරදිනේ පාලමේ මැද කණු කඩන්න බලයක්. ඒ ඔක්කොම අරසා කරලා දෙන්න මට කරන්න බෑ. අඩු කරලා අඩු කරලා අඩු කරලා මිනිස්සුන්ට ඇහෙන්න කිරියත්ත කඩන්න බලයක් කියලා. එතකොට තමයි කපුව බාර ගන්න යකා ගියයි කියන්නේ. ඉතින් අල්ලපු ගවල් වල මිනිස්සුනේ එතකොට තුන් අඩේ ඕක කියනවා ඇහෙනවා. ජරබර ගාන කඩාන වැටෙන ඇහෙනවා. ඉතින් ඒක කියනවා යකා යන වෙලාව කියලා. ඉතින් කට්ටියට ඇඟ හීතල වෙනවා. හැබැයි යකා යනවා. ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට මාරු හිල්ලම් තියෙන්නේ. ඒ ඒක කියලා වැඩක් නැහැ. මට මට තියෙන ජොලිය එච්චරයි. යන යන තන හැම තැනම ඔය වගේ මොකක් හරි තියෙනවා. ඒක නිසා මම දන්නවා භාවනාව යනවනම් එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම තුන් අඩේ හෝ කියනවා. නැලවිල්ලක් නටවනවා. ඉතින් ඒකෝ යක්කු එලවන වැඩේ බොහෝම සමානයි. අපේ මේ අම්මගේ පැත්තේ කපුව ඔක්කොමල. හැම්බැක්කේ දේවලේ කපුව. ඉතින් අම්මා පැත්ත දන්නවා ටිකක් අපේ අම්මලා දන්නවා ඒ දේවල් නටනකොට කොහොමද කරන්නේ, පිටු නටනකොට කොහොමද කරන්නේ කියලා තියෙනවා. ඒකත් පිහිට වෙනවා මේ කම්පටන් සුද්ධ කරනකොට. සංඥාවයි වේදනාවයි දෙකකින් එක නේද චේතනාව කරන්නේ. දැන් තු ෆන්ක්ෂන්ස් තුනක් තියෙනවා. සංස්කරණය කරන්නේ වේදනා සංඥා වලින් දුනුවට පස්සේ හොඳ මේක පික් කරනවා යා. සංස්කාර වලට. ඔව්. ඒ කියන්නේ දැන් චේතනාවට චේතනා කියන්නේ සංස්කාර කියලා හිතා ගන්න. මෙතන චේතනා කියන්නේ සංස්කාර. චේතනාවට එන්නේ සංඥා චේතනාවට එන්නේ සංඥාවලනේ වේදනාවෙන් සෙලෙක්ට් කරන එක නේද අන්තිමට චේතනාව කරන්නේ නෑ චේතනාව එහෙම කියන්නත් පුළුවන් වේදනාවෙන් තියෙන මේක සැපයි මේක දුකයි මේක අදුක්කම සුඛයි කියන හුඟ දෙන තියෙන සැප දුක විතරනේ දැන් සංඥාව තියෙන මේක දන්න කෙනෙක් ආරක්ෂා සහිතයි මේක නොදන්න කෙනෙක් බය සහිතයි කියලා දැන් ලේබල් ටික ගැහුවට පස්සේ විඥානයේ සතු කරන්න තියෙන හොඳම එක මොකද්ද කියලා සිලෙක්ට් කරන්නේ සංස්කාරය මට තේරෙන තාලට නිසා සංස්කාර වැඩියම කෙලස් උපදවන එක වැඩියම ප්‍රියමනාපික තෝරලා දෙනවා. ඒ කියන්නේ වැඩියම සැප දෙන එක. වැඩියම අරසාව දෙන එක තෝරලා විඥාණය දෙපා විඥාණය කියනවා මේකනේ තියෙන බේසික් ඩේටම් ලයින් එක කියලා එයා හිතනවා. එයා ළඟට එන්නේ හැබැයි වර්ණ අවශෝෂණය තෝරපු එකක්. ඒ නිසා එයා දකින්නේ යථාර්ථය නෙවෙයි. ඒ කියන්නේ ඒ තුනෙන් පයරට එන්න පුළුවන් ඕන එකක්. ඒ දෙකෙන් කියන්නේ එක්ක සංඥාව, එහෙම නැත්නම් වේදනාව, එහෙම නැත්නම් චේතනාව ඒ තුනෙන් එක එකක්. වැඩිම ප්‍රයොරිටි එන එක තමයි හරියා ගන්න. ඔය ඒ කියන්නේ රූපය අයින් කරුවට පස්සේ වේදනා සංඥා සංකාර විඥානනේ. විඥානේ කිසිම දෙයක් කරන්නේ නැහැ නේ. එයා ළඟට එනෙවුවට එයා ඔපිනියන් දෙන එක විතරයි තියෙන්නේ. මේ තුන් දෙනානේ වැඩ කරන්නේ. වේදනාකාරයක් ඉන්න ලෝකේ මේ මේ සමාජයේ අපි ඉඳ භාවනා කණ්ඩායමේ කට්ටියක් වේදනා චරිත. කට්ටියක් සංඥා චරිත. කට්ටිය සංස්කාර චරිත. ඉතින් මම හිතන්නේ ප්‍රොෆෙසර්ගේ පොතේ ඒක මම හිතන්නේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරා. ඒ නිසා අපිට ඔය ඔක්කොටම කියන බණ හරියන්නේ නැහැ. වේදනාව ගැන වර්ණනය කරන හැඟුම්බර මිනිහා. එයාට මේ ইনফෝමේෂන් ටෙක්නොලොජි අනම්මනම් එයාට වැඩක් නැහැ. එයා ලෝකෙ දිහා බලන්නේ හැඟුම්බර පැත්තේ. සංඥා පැත්තේ ইনফෝමේෂන් ටෙක්නොලොජි, කොමියුනිකේෂන් හරියට කොහොමද ඉදිරිපත් කරන්නේ? සංස්කාර කියලා කියන්නේ හැඩ ගහනවා, සීලය, සකස් කිරීම. ඉතින් මේ තුන තුනක්. ඒ තුනේ සංස්කාරවල තමයි හොඳම බලය තියෙන්නේ. ඒ නිසා වේදනාවන පස්සනා කිරුවට පස්සේ තමයි සංඥා සංස්කාර අල්ලන්න පුළුවන්. හැබැයි සංස්කාර තමයි විඥාණයට කිට්ටුවම ඉඳගෙන මේ තටුව ගෙනත් තියෙන්නේ. තටුව තටුව තියනවා කියලා කියන්නේ එයාට ප්‍රසන්ටේෂන් එක දෙන්නේ විඥාන මේ සංස්කාර. ඒ නිසා සංස්කාර තමයි ඩිසයිඩ් කරන්නේ. කොච්චර දේවල් තිබුණාද රජුරන්ට ඔප්පු කරන්නේ මොකද්ද කියලා තේරුම් කරන්නේ විඤ්ඤා සංස්කාර. හැබැයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සියල්ල හම්බ කරනවා. හම්බ කරාට පාවිච්චි කරන්නේ ඉතාමත්ම ටිකයි. ඇයි මෙච්චර මේ ටිකක් ඕනකම දීදී මෙච්චර හම්බ කරන්නේ කියලා මනුස්සයර තේරෙන්නේ නැහැ. එයා හිතනවා මේ සංස්කාර දෙන්නේ හොඳම ටික කියලා. නෑ සංස්කාර දෙන්නේ වැඩියෙන්ම කෙලෙස් ඇති ටික. විඥානේ සතුට කරන්නේ. බුදුජානනාංශ කියන නිසා ඔබ හිතාමතා සංස්කරණය නොකර හිටපන්. සංස්කරණය නොකර ඉඳලා ඒත් විඥාණයට ආහාර යනවා. එතකොට අපිට තියෙන්නේ ඊටමතා ඉල්ලලා කන පරිප්පුවක් නෑ එතන. සාමාන්‍ය පරිප්පුව තියෙනවා. එතකොට බලන්න ලේසි මේක දිහා. ඒක නිසා කියනවා කාය දුස්චර්ච වචී දුස්චර්ච නතර කරන්න. ඒකල පුළුවන් නම් කාය සංකාර වචී සංකාර දෙකක් නතර කරන්න. ඒසර මනෝ සංකාරය තුරනෝනේ. මනෝ සංකාර කියන්නේ වේදනා සංඥා දෙකනේ. වේදනා සංඥා දෙක තන්නේ කර Tamanට විරුද්ධව යන බව තේරෙයි එදාට. වේදනාව අපි උසල එළියට දානවා. භාවනා කරන්න දෙන්නේ නැහැ. මොන දේ සංඥා කරන්න ගියත් භාවනාව සතියෙන් කඩනවා. අපි මෙච්චර සාදරයෙන් බලාගෙන ඉන්න ප්‍රේමෙන් ආදරෙන් කරුණාවෙන් වඩන සංඥා චේතනා දෙකම මර්සනරිස්. එදින කරන්නේම එක්සෙන්ට්‍රික් කරනවා. ඒ නිසා කියනවා සංඥා ඒ දෙක නැටුවට කමන්නේ පොහොර දාන්න දිනකොට ඒ දින යම් විදියකට දඹඩේ වැටිල්ලක් ආම්බන් විල්ලක් වෙනවා. ආම්බන් උනාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා Tamande. ඒක හරි සාන්ති කරයි. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. හරිම සාන්ති කරයි. හැබැයි හිත එක එක જાති කරන ඔය ඉන්නිලා මොකද ටික ආන පංචිකක් ආයෙත් කිරුවොත් මොකද? මෛත්‍රී භාවනා කිරුවොත් මොකද? එක එක එක එක ගෙනත් දාන්න හදනවා හරියට මේ අපිට අනුකම්පාවෙන් වගේ. ඒක ගෙනත් දැනන්නේ සංඥා වෙන්නේ. සංස්කාර. සංස්කරණය තමයි යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති. ප්‍රංශ කියනවා ඒ බව දැනගෙන සංස්කාර නොකර ඉඳ හිතාන බලයක්. ඒ කියන්නේ පොර පෙර කුතුරකම් දෙන්න එපා. බයිනරි ලෝන්ට එහෙමම දෙන්න එපා. කරන්න බෑ. මොකද නිකන් ඉඳලා පුරුදු නෑ අපට. මේ ලස්සනට යනවා මේ මැෂින් එක දුවනවා හ්ම් සද්දෙට. උත ලස්සනට ලයින් වෙලා තියෙනවා. අපි කියනවා මේ නිකන් ඉන්නවට වැඩිය මෛත්‍රී භාවනා කරමු. අනිච්චන් දුක්ඛම් බලමු. හයියෙන් ආනපානේ කරමු. හැබැයි ලොකු හානියක් කරන්න බෑ යාට. හැබැයි යා දැනගන්න ඕනේ මෙන්න මේක තමයි මාව පෑදිදියට බොරදී එකතු කරන තැන. අනාකූල ප්‍රවාහය ආකූල කරන තැන. අපිට විවේක වෙච්ච ගම මොන්නව හරි කර්මාන්තයක් උලුවට දාගන්නවනේ. හොබි එකක් කියලා හරි, පික්නික් එකක් කියලා හරි, පත්‍රේ කියවනවා කියලා හරි, ඇසුරු කරනවා කියලා හරි. මොකද මේ විවේකය අපි දකින්නේ පාළුවක් විදියට. එතෙන්ට අර පුරුද්ද කියන එක තමයි ඒ වැඩේ කරන්නේ. ඒක පුරුද්දම නෙවෙයි. එකක් පුරුද්ද කර්ම ශක්තිය වලට හොඳටම ඉඩ තියෙනවනේ දැන්. ඍතු ගුණයට හොඳටම ඉඩ තියෙනවනේ. ආහාර වලට හොඳටම ඉඩ තියෙනවනේ. ඒගොල්ලෝ මේන් ඇඩ්වාන්ටේජ් එක ගන්නවා මෙතනදී. ඒව එකක්ව පාලනය කරන්න බෑනේ. පාලනය කරන්න පුළුවන් දෙන්නේ හිතාමතා සංස්කරණය කරන එක. උදාහරණයක් අපිට අනුකම්පාවෙන් කියන්නේ ඒ දේ නොකර හිටපන්. උඹට ලොකු පාළුවක් දැනනවා ඒක දැනගනි බාහන හරියයි කියලා. මේක තමයි හුදකලාව කියන්නේ කියලා. එහෙම නැත්තම් කියන්න වෙනවා පාලුව දෙවනත් කරලා උඹ නාඩම් මුලලේනෝ කාටත් සංසාරේ මොකද ඔඩියම්ට මතක අපි හිත මේ උලලේන වගේ අර පාළු වෙච්ච ගම මොකක් කරගෙනද දාන්න. ඒක ඇත්තටම වෛර වුණා. ඇත්තටම ඇගේ මයිලි ස්මයිල් වෙනවා. කරන්න දෙයක් නැහැ. අපි දැනගන්න ඕනේ මෙතෙක් කල මේ සංස්කාර අපිට නටවපු නැතවිල්ල. ඒ නිසා විඥාණයට අනිවාර්යම යා නැතුව බෑ. එයත් ඒ වගේම රෙඩි මේඩ් බඩු තියෙන වෙලාවට. විශේෂයෙන්ම සදාචාරවාදී ආගමික පුද්ගලයා තොගයක් හදාගෙන පාළු වෙනකොට ටක් ගාලා ඇදලා දාන්න. ඒක නොකර ඉන්න කය වචන දෙක හික්පීමෙන් ගන්න බෑ. ඒක වෙනම ශික්ෂණයක්. මේක වෙනම ශික්ෂණයක්. නමුත් මේක ගැන කියලා තියෙන නිසා මේක සාමාන්‍යයෙන් ඔය පොඩි හැමර බණ කියන වගේ බණ කියන වලට කී වෙන්නේ නැහැ. මොකද කියවලා වැඩක් නැහැ. මේ දාන කතානි කරන්නේ. ඊට පස්සේ සීල කතා කියාට හරියන්නේ නැහැ. සමාධි කතාවට හරියන්නේ නැහැ මේක. මොකද සමාධියේදී ඥාන කියන්නේ සංස්කාරයක්. ඥානයකට සමවැදලා ඒක බදාගෙන ඉන්න මනුස්සයාට ඒකේ ආධිනව බලන්න බෑනේ. මේකේ නෑ පාසින් ෂෝ එක නෑ තියෙන්නේ. විපස්සනාවේදී එතකොට ඇති වෙන මේ අතුරු අතරමඟදී යමක් ඇති නොකර පෑදීතියට බොරදිය දාන්න නැතුව ඉන්නවයි කියන එක පිනක් තමයි හැබැයි අකිරියෙන් සිද්ධ වෙන්නේ. පිනක් තමයි කුසලයක් තමයි අකිරියෙන් සිද්ධ වෙන්නේ ඒකයි සබ්බපාපස්සා කරණම් කියලා බුදුරජාණන්සේ දේශනා කරා. සියලු පවෙක් වැළකීම තමයි ලොකම කුසලේ. දැන් අපිට ආගම කියන්නේ ඒක නෙවෙයිනේ. කුසල් කිරීම කියලා අපි වෙන ව්‍යාපාර පටන් ගන්න තියෙනවානේ. ඒක නරක නෑ. එතකොට අපි අකුසලෙන් පව් කිරීමෙන් වළකිනවා. නමුත් මේ මනුස්සයා වඩා හොඳට යෑමට යම් බාධාවක් උතන සිද්ධ වෙනවා. ඉතින් ඒකට අපිට විරුද්ධ මුකුත් කියන්න බෑ. මොකද අපි මෙතෙන්ට එනකන් එනකොටමත් අපිට ආගම උදව් කරලා තියෙනවා. අපිට හොඳ නරක කියලා දීලා තියෙනවා. නමුත් වඩා හොඳට යනකොට විවේචනය කරන්න එපා. ඒක එතන තියලා බාප්පට වෙලා යනවනේ බාප්පා උතන ඉන්න මම යන්නම් කිව්වා වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. තේරුණා වගේ ඔළුව හොල්ලන්නේ නිකන්නේ. මට ඒක නම් පැහැදිලි. ඒ පැහැදිලිච්ච නැති බව නෑ කියන්නේ මම කියන්නේ පැහැදිලි නැති වෙච්ච බව පැහැදිලි මට හරියට. හිතෙනවද නිකන් මම මේ කතා කරන්න පැහැදිලි වෙලා කියලා. ඒව නෑ. නෑ අපි තාම මේ සටනේ. තාම සටනේ මේ මේ විදිහට පර්ස්පෙක්ටිව්ස් හදාන දිගටම වුණ දෙන්න. හැමදාම නවකෙක්. හැමදාම බිග්ිනර්ස්. අරිම සන්තෝෂයි ඒකේ විතර ජොලියක්. ඒ බිග්ිනර්ස් මයින්ඩ් එකේ විතර ත්‍රිල් එකක් කොහෙවත් නැහැ. කොත්තනක හරි ඇසියුම් කරොත් මම මේ සමත භාවනාකාරයෙක් මේ විපස්සනා භාවනාකාරයෙක් මම මේ තේරවාද භාවනාකාරයෙක් භාවනා විනාසයි. Thank you for that. වහන්සේගේ ධර්ම දේශනාවේදී දේශනා කරා මේ ප්‍රස්වාසය සහ ආස්වා ආස්වාසය අතර තික්ෂක්ෂණය වෙනසක් දැනගත් දැනගන්න තැන දැනගත්තාම ඒකද මොකද මේකට මේ ඒතනද සසරෙන් ඉතර වෙන පැත්තට හැරෙන තැන ඒ වගේ දෙයක් ඔය මජ්ජේ සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කළා තියෙනවා ආශ්‍රව ප්‍රසාද දෙක නම් හැබැයි පෙන්නලා නැහැ හිතෙන. නමුත් ඒ වගේ යන තැන්වල ආස්වාසියේ ප්‍රස්වාසයෙන් 100% ස්වාධීනයි කියන එක ප්‍රසවාසයේ ආස්වාදයෙන් 100%ක් ස්වාධීනයි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒකට ආශාසන ප්‍රසවාස වෙන්න බෑ. ප්‍රසවාසලා ආශාස වෙන්න බෑ. එහෙමනම් මේක ඉවරම වෙලා තමයි මේකට යන්නේ. එහෙමනම් එතන තියෙනවා මල් පැන්නුමක්, ඉරි පැන්නුමක්, බැටන් එක චේන්ජ් කිරිල්ලක්. එතන තමයි අපි දැනගෙන නැති හිටපු තැන. ඒ නිසා අපි දන්න දේ තුල නිවන නෑ කියන වගේ පදනම ගියොත් ආශාස ප්‍රසවාසයේ නිවන නෑ. ඒක බල්ල බල්ල බල්ල බල්ල මේ අඩු කරලා මේ දෙක මලපන්නන ඉරපන්නන තැනට එළිය දාගත්තොත් සත්‍ය ආලෝකය එතන නිවෙන්න නිවන ඉඩෙන්නේ තියෙන්නේ ඉඩ තියෙන නමුත් එතෙන් යනකොට සහලවනවා එතෙන් යනකොට මැරෙයි කියලා හිතනවා ඉතින් යන්න අමාරුයි මොකද අපේ ජීවිත ආසාව නිසා අපේ මේ තියෙන ශරීර ආසාව නිසා ඉතින් එතෙන් යනකොට කාය ජීවිත নিরপেক্ষව ඒකට පොඩි අනුග්‍රහයක් දෙන්න ඕනේ මේ මැරෙන්නේ නැහැ බය වෙන්න එපා කුටිම මෙතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ ඔන්න ওই දෙක මේ මාරු වෙන තැන මහරුවෙන් දැන් පොඩ්ඩක් බලන්න කියන එක බුදුසසුනේ දේශනා කරන්නේ ඉස්සෙල්ලා ආස්වාසිය මැද බලපං ඊගාට මුල බලපං ඊගාට අග බලපං ප්‍රසවාසයේත් මැද බලපං මුල බලපං අග බලපං අග තමයි Nirodhe තියෙන්නේ Nirodhe දැක්ක Nirodhe අවබෝධ කරපෙන්න හිතර Nirodheට යන මාර්ගය හිතා ගන්න පුළුවන් ඉතින් ওই ප්‍රශ්න වලදී ওই වචන ටිකක් තමයි උත්තරෙට දෙන්න තියෙන්නේ නමුත් ඒක භාවනාවට දාගෙන ඒක භාවනාදී ප්‍රතිපදාවට හරව ගන්න එක තම තමන්ගේ වගකීම් භාරයට වැටෙනවා. පිසිතේ සමනස. මට හිතෙන්නේ නැහැ ප්‍රශ්නෙට උත්තරේ සතුරු සතුරක් සතුරක් ඇති උනායි කියලා මට ඒක දැනෙනවා. නමුත් ඉතින් ඒක සන්තෝෂයෙන්ම 100ක් උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේත් නැහැ. උත්සාහ කරලා බලන්න ඉතින්ලා ආනපනිය අල්ලගන්න. ආනපනිය අල්ලගෙන හට ගන්න තැන අල්ලන්න බලන්න. ඒ අල්ලගත්තට පස්සේ ඉවර වෙන තැන බලන්න. පටන් ගන්නකොට ඉවර තැන අල්ලන්න යන්න එපා. ආදායාව වල්පත ගත්තා දේ වෙනවා එතකොට. ඒ නිසා ඒක ඒ භාවනාවට යොදා ගන්න හැටි Taman දැනගන්න ඕනේ. මූල ධර්ම නම් මේක තමයි. දැන් අපි දැන් පැය දෙකක් කරන් තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නවා තුන්වෙනි හමාර පැයට. මේ තුනමාරත් පහුවෙලා. ඒක නිසා අපිට මේ ඊයේ වගේ තමයි කරන්න වෙන්නේ. ඒකට මේ ඉලක්කම් වර්ධි දැන් අපි පියාමහත්ත ලියයි මම හිතන්නේ.